ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන නිසා ශීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්සයා පුරිමා කාම සංඥාසා නිරුච්ඡanti විවේකජ පීති සුඛ සුඛම සච්ච සංඥා තස්මින් සමයේ හෝති එවම්පි සික්ඛා ඒකං සංඥාං නිරුච්ඡanti ඒකං සංඥා ඒකං සංඥා උප්පච්ඡanti ඒකං සංඥා නිරුච්ඡanti අයං සික්ඛාති භගවා නවෝ ചാති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්ත මේ පාළි පාඨය ඊ අපේ දේශනාවේ සම්බින්දනයක් පින්ඩාර්ථයක් ගුණයක් විදිහට දක්වන්න පුළුවන්. ඒකදී සර්වචන් වහන්සේ ඒ විස්තරය කරලා ඒ විස්තරය පිළිබඳ නිගමන පාඩය තස්සයා පුරිමා කාම සංඥා සානිරුද්ධಂತಿ ඒ අපි ඉගෙනගත්ත පාඩම අනුව ඒ පුද්ගලයාට කලින් තිබුණා නම් යම් කාම සංඥාවක් ඒක ගොඩක් කලාවට පේන්නේ නিত্য සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව ආත්ම සංඥාව වශයෙන් එතන මේ සංඥා විපල්ලාස වශයෙන් එහෙම තිබුණා නම් මේ ඉගෙනගත්ත පාඩම හරහා නැත්නම් මේ ප්‍රතිපදාව හරහා ඊයේ දක්වා ඉගෙනගත්ත ප්‍රතිපදාව හරහා විවේකජ පීති සුඛ සුඛම සත්‍ය සංඥා තස්මින් සමයේ හෝති අර තිබුණු කාම සංඥාව අයින් වෙලා ඒ වෙනුවට ඊටාම ප්‍රීතියෙන් සුඛයෙන් විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛයේ සහිත සුඛම වූ සංඥාවක් එයාට කාණ සංඥා ප්‍රතිස්ථාපනය කරමින් පාළ ඒවම්පි ඒකං සංඥා නිරුද්ධಂತಿ ඒවම්පි සික්ඛා ඒක සංඥා නිරුද්ධಂತಿ සික්ඛා ඒක සංඥා උපජ්ජಂತಿ මේ විදිහට නිවැරදි ශික්ෂාව නිසා එක සංඥාවක් දුරු වෙනකොට ඒක ප්‍රතිස්ථාපනය කරමින් අනික් සංඥාවක් එතන ස්ථානගත වෙනවා ප්‍රතිෂ්ඨාපනය වෙනවා තැම්පත් වෙනවා අයං ශික්ඛාති භගවා වොත මෙන්න මේකටයි ශික්ෂාව කියලා කියන්නේ කියලා සර්වචනාංශී පළවෙනි සම්දිස්ථානයේදී මේ පොට්ටපාඩ පරිබ්‍රාජකයට හඳුන්වා දීමක් කරනවා ඉතින් ඒක නිසා අපිට කියන්න පුළුවන් ඊ අපි සූත්‍රය විස්තර කරගත්ත විස්තර කරගත්ත ප්‍රදේශයේ කෙටි සම්බින්දාර්ථයක් මේක සඳහන් කරනවා ඉතින් අපි ඒ කොටස සර්වච්ඡ දේශනාවේ ආදි කල්යාණේ වශයෙන් අපි තේරුම් අරගත්තා. ඒක අපි ටිකක් අද දවසට මේකෙන් ඉස්සරහට යන්න ඉස්සලා ඊයේ අපි ඉදිරිපත් කරගත්ත කොටස නැවත ටිකක් සලකා බලන්න ඕනේ. මොකද ඒකේ ආධුනිකයෙකුට එහෙම නැත්නම් යම් වෙලාවක Tamanට භාවනා වැඩිච්චාම නැවත හදා ගැනීමට අවශ්‍ය කරනා වූ මූලික මෙවලම් කට්ටලේ ආයුධ උපකරණ ටික තියෙනවා. ඒකෙදී ਸਰවචනාංශේ සඳහන් කරන්නේ පොට්ටපාදය කදාච කරහචි ලෝකේ උපජ්ජති තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තථාගතෝ අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව කරහදී ගුණ සහිත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ කලාතුරකින් පහළ ඒ පහළ වෙච්ච වේලාවක යම් කුලයක යම් ගේක උපදුනා වූ යම් පුරුෂයෙක් ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හට කරගෙන හටගෙන ශ්‍රද්ධාව පිහිටුවගෙන නැත්නම් මේක සීලෙන් සලකා බලලා කල්පනා කරනවා මේ මේ සර්වචන් වහන්සේ දේශනා කරන ඒකාන්ත පරිශුද්ධ වූ ඒකාන්ත පරිපූර්ණ වූ මේ සංකලිකිතයක් බඳු මේ භ්‍රමචර්ය රකින්න ගීගිතරේ කරන්න බෑ. ඒකට ගීගේ අතහරින්න ඕනේ යන්න උනාහං කේශමස්මෝ හෝහාරේත්වා කාශායවත්තනිය අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් භබ්බාජිත්ත කියලා හැමතරම් වගේ ඒ ඒ ශික්ෂාව සඳහන් කරනකොට එදින එකම පාඩයක් මට හොඳයි ඒ නිසා සම්බාධ සහිත ගීගෙන් අතහැරලා අභ්‍යවකාශය වැනි වූ ගීගේ මේ අනගාരിക තත්ත්වයටපත් වෙලා කෙස් ඉහනිකට කියලා කියන්නේ ඉස කෙස් සහ නිකට කෙස් අයින් කරලා කස් කවතක් කරවාගෙන ආගාරයෙන් අනගාരിക තත්ත්වයට යනවා. ඉහිගේ වාසයෙන් අනගාരിക තත්ත්වයට යන්න ඕනේ කියලා එයා ඒක සීරුවෙන් සලකා බලනවා. සලකා බලලා ඒ දේ සාක්ෂාත් කරගෙන ඒ කියන්නේ අභිනිෂ්ක්‍මණයක් කරලා ඊට පස්සේ ප්‍රාථමික සංවර සංවතිය කියලා කියන්නේ උපසම්පදා සීලෙන් ආඩ්‍ය වෙනවා නැත්නම් උපසම්පදා වෙනවා ඊට පස්සේ සමාදාය ශික්කත ශික්ෂාපදේසු ඊට පස්සේ ඊට පස්සේ සමාදන් වූ ශික්ෂාපදයක් ඉල්ලාගෙන සමාදන් වූ ශික්ෂාපදයක් සමාදන් වෙලා මේ නරක කාය කර්ම වචී කර්ම වලින් දුරවන් වෙනවා ඒකල ශික්ෂාවට අපකම්ප වෙලා කටයුතු කරනවා ඒ අතරම ඉන්ද්‍රිය පිළිබඳව කන දිවනාශය පිළිබඳව සංවරයකට අත්‍යත කර ගැනීමක් කරනවා. ඇහැට රූපයක් දකින්නකොට කණ්ඩ සද්දයක් අහන්න ආදී වශයෙන් හැම වෙලාවෙදීම ඒකේ සංවර නොවුනොත් පහළ වෙන්න පුළුවන්. කෙලස් මේකයි කියලා දැනගෙන ඒ සංවර නොවුනොත් පහළ වෙන්න පුළුවන් කෙලස් ප්‍රමාණය පහළ නොවීම පිණිස යම් ආකාරයකින් ඉදරන් দমনය කර ගන්න ඕනේද? ඒ ආකාරයට ඉදරන් দমনය කරනවා. තාම නූපන් කෙලස් නොයිපද වීම පිණිස ඉන්දිය සංවරය කරන ඒක විස්තර සහිත කතාවක්. මෙතනදී කෙටියෙන් මතක් කරගන්න ඕනේ මේ පාටිමොක්ෂ සංවරසේ සීලේ සමාදන් වෙලා ඒ මේ ශික්ෂාපද සීලේ විතරක් නෙවෙයි ඒකට සිව් හතරාකාරෝ සීපද සීල සියල්ල රකින්න ඉන්දිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය කල්පනා කරනවා මම වන්නේක් මේ වගේ ਸਰවඥ ශාසනික යජී භාවනා කරන කෙනෙක් වැරදි ජීවන රටාවෙන් ජීවිකා වෘත්ති කරන්න නරකයි. ඒ නිසා ඒ අනීසන අපතිරූප වූ ජීවන රටාවෙන් අයින් වෙලා ਸਰවචනාංශ පෙන්නලා තියෙන විදිහට යහ ජීවනයකින් බඩගෝස්තරයකින් බඩ රස්සාවකින් තමන්ගේ ජීවිකා වෘත්තිය කරනවා. ඒ වගේම වළඳන ආහාරයක් සිවුරක් සේනාසනයක් බේතක් ගන්නකොට හැම වෙලාවෙම භෝජනීය මත්ඤ්‍යතාවයේ පාවිච්චි කරන දේ ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරනවා. ඒ කියන්නේ සුඛෝපභෝගීත්වයට යන්න දෙන්නෙත් නැහැ, පාරිභෝගිකත්වයට යන්න දෙන්නෙත් නැහැ. ප්‍රයෝජනීය සලකලා මේ මේ දේවල් කරනවා. ඒ දේවල් කරන අතර ඒ කියන්නේ ඕලාරික බාහිර සමාජයත් එක්ක ගන්නකොට, ද්‍රව්‍යත් එක්ක ගන්නකොට හැම එකෙදීම තමන්ගේ සීමාව දරන කටයුතු කරනවා. ඊට පස්සේ සති සම්පජාඤ්ඤ වෙනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ සීයෙන් සිහිනුවණින් ගත යුතු කරන්න. ඉතින් මේ දෙක අතර තියෙන පුදුම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. යම් කිසි කෙනෙකුට ඒ වගේ ගිහිගෙයින් తాවකාලික හෝ නික්මෙන්නේ නැතුව ඒ වගේම ඉන්දිය සංවරයකින් තොරව ඒ වගේම ආහාරයේ ප්‍රමාණය දන්නේ නැතුව ජීවන රටා පිළිබඳ තැකීමකුත් තොරව සත්‍ය සම්පජාන්‍ය කරන්න උත්සාහ කරාට ඒක yaadේ. ඒ වගේම තමයි යම් වෙලාවක සත්සම්පජාඤ්ඤ යම් කිසි කෙනෙකුට පිහිටියානම් ඉදිරියට යනවනම් අනිවාර්යයෙන්ම යාට ඒ අමිනිෂ්ක්‍මණය පිළිබඳ අදහස නිතරම හිතේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම යමක් පාවිච්චි කරන හැම වෙලාවකම පරිභෝජනය කරන හැම වෙලාවකම ඒ ප්‍රයෝජනේ සලකලා මිස නිකන් අඬ හැරේට කියාපෑමකට කරන්න යන්නේ නැහැ. ඒ වගේම දන්නවා තමන් මේ පරිභෝජන සඳහා දේවල් හම්බ කරන ක්‍රමය හැම වෙලාවම පරිසරයේ කාමී වෙන්න ඕනේ සමසේ බෙදිලා යන්න ඕනේ ඒ නිසා අසාධාරණකම වලින් හම්බ කරන්න යන්නෙත් නැහැ ඒ වගේම නිතරම කල්පනා කර ගන්නවා මේ සීලය අරසා කරන්න කායික වාචසික ක්‍රියා නැත්නම් කායික දුස්චරිත වචී දුස්චරිත පමණක් නෙවෙයි ශක්ති ප්‍රමාණය මේ ඇහැ කී කර කර ගන්න ඕනේ කන කී කර කර ගන්න ඕනේ නාසය දිව කය කීකරු කරගන්න ඕනේ ඒක කවුරු කිව්වට නෙවෙයි දවල් මිගෙල් රෑ ඩැනියෙල් විදිහට එකක් කරන එකක් කියනවා නෙවෙයි Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඒ සමේ සති සම්පජඤ්ඤයක් ඒ වගේම මේ සතර සංවර සීලයක් අතර පුදුම සම්බන්ධයක් තියෙනවා ඒක ਸਰවචනාංශේ ඒ නිතරම වෙන දේ තමයි මේ සීලවතාට විතර ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්ත විතර සීලියදී. ඉතින් අතර මේ සීලය ප්‍රඥාවයි දෙක අතර වෙන කපුකම කරන්නේ සතිය තමයි. සතිය තමයි කරන තියෙන්නේ ශ්‍රේෂ්ඨ බන්ධනය ඇති කරලා දෙන්නේ. ඒක නිසා කෙනෙකුට සීලේ නැති වුණත් ප්‍රඥාව නැති වුණත් යම් ප්‍රමාණයකට සතිය තියනවද නැද්ද කියලා බලන්න. බැලුවට පස්සේ ඒ සතිය අර්ථේ නිරූපණේ තේරෙනවා නම් ක්‍රියාවත් කරන්න පුළුවන් නම් එයා ඊට පස්සේ දැනගන්න ඕනේ සතියට අනුග්‍රහ පිණිස සීලානුගහිතේ විපස්සනානුගහිතේ ආදි වශයෙන් මේ සීලයෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරොත් මේ අතර වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ දේ පුද්ගලයාගේ ශික්ෂාවට කැපකිරීමට දානෙට අයිති වෙනවා. එයා දැනගන්න ඕනේ මට සතිය මේ වගේ අනුග්‍රහයක් ලැබිලා තිනවා මම සතියට අර විදිහට සීලයෙන් සහ ප්‍රත්‍යවේග අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම කෙරෙනවා නම් තමයි ඒ සතියෙන් දෙන්නේ දෙන්නේ දුවට කාර්යක්ෂම වෙන්නේ, සූර වෙන්නේ, කුරුබෝටි වෙන්නේ ඒ අනුග්‍රහ කෙරුවා තමයි. ඉතින් ඒ දේ ඒ කියන්නේ ඒ සම්බන්ධතාවය තමයි ਸਰවචනංශ මේ සතුට්ඨෝ කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. ඒක කළ හැක්කක් බව, සතුටු සිතින් කළ හැක්කක් බව තේරෙනවා නම් ඒ කෙනාට ශික්ෂාවේ ප්‍රයෝජන තියෙනවා මේ ජීවිතේදීම වැඩ ගන්න පුළුවන්. ඒ වගේම බාධා නැහැ කියලා නම් කියන්න බෑ. නමුත් හැම බාධාවකදීම ඒ බාධාවේ මුලමදාක දැකලා ඒ බාධාවෙන් පසු බාහ නැතුව ඊගාවට එන චිත්තක්ෂණේ අතනෑර සතත අභ්‍යාසි පවත්තන. නිතිපත අභ්‍යාස කරන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහක වාතාවරණයක් ඇති කෙනෙකුට තමයි පරියන්කේකදී හෝ සක්මණේකදී හෝ එදින්දා වැඩකදී මේ නීවරණ නැති හිතක් කියන එක තේරුම් ගන්නවක් හරි නැත්නම් ඒ පැත්තට සංඥාවක් පහල කරගන්න පුළුවන් වෙන්නේ අන්නර විදී පසුබිම සාධක කරුණු සහිත කෙනාට තමයි. ඉතින් ඒ නිසා ඒක කියනකොට ලොකු බයක් ඇති වෙනවා, ලොකු ගම්භීරත්වයක් ඇති වෙනවා. මේ කියන අපට මේ ජීවිතේ කරගන්න බැරි වෙයි නැත්නම් මේකට අවශ්‍ය කරන මේ සීලය, ඒ ඒ ප්‍රඥාව Taman තුල නැද්ද කියලා මුගක් වෙලාවට ගම්භීර භාවයේ වැඩිකම නිසා බොහෝ දෙනෙක් විශේෂයෙන්ම හැකි සංඥාව නැති කෙනින් පස්සට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ විස්තර කරලා දෙනකොට ඒකන ප්‍රමාණී ඉක්මවල අමතර බයක් බයක් අමතර බරක් ඇති වෙන්නේ නැති විදිහට විස්තර කරන්න ගියාම අපි යන පාර සමතයෙන් විස්තර කරන්න ගියොත් නීවරණ නැති කරලා ධ්‍යානයක් ලබන්න මෙන්න මේ මේ සප්පාය කරන ඕනේ කියලා ඒක බොහෝ විට ගිහියෙකුට දරා කියා ගන්න බැරි මට්ටමට එනවා. විපස්සනාවෙන් විස්තර කරනකොට මේ සත්‍ය ඉස්සර කරගෙන සමාධිය ගැන කලබල වෙන්න එපා. ලුවන්තරම් මේ සතිය වර්ණගා ගන්න, ශක්ති ප්‍රමාණ සතිය වඩා ගන්න. හැබැයි ඒ සතිය අඳුනගත්තා දිනු කරගත්තා කියන එකෙන් ඉදිරියට යනකොට අර විදිහට සීලයෙන් සහ ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා. සතර සංවර සීලයෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. කරනකොට තමයි සතිය ඉස්සරහට ඉස්සරහට කඩාන යන්නේ. අන්නේ යනකොට හම්බෙන ඊටාම් වැදගත් සම්දිස්ථානයක් තමයි මේ නීවරණයන්ගෙන් තොර චිත්තක්ෂණයක් කියන්නේ. එක. ඒක ਸਰවඥාන්සේගේ අපි ඊයේ මතක් කරගත්ත දෙයමයි මේ කතා කරන්නේ. ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා ණයකින් නිදහස් වෙන්නා වාගේ Tamanට තේරෙනවා. මේ දැන් පැවිද්දෙක්ගේ ජීවිතයක් ගත්තොත් අතරම් භාවපූර්ව කාජ භාවනා කරන කෙනෙකුටත් ඒක මේ හිතා ගන්න පුළුවන්. නමුත් ඒක අර පැවිද්දෙක්ගේ තරම් පිසුදු හිතා ගන්න බෑ. ඒ පැවිද්දා චීවර පින්ඩ පාත සේනාසන කිලම්පස ණයට අරගෙන පාවිච්චි කරනවා. සර්වඥාසික අධිෂ්ඨාන ශක්තියක් නිසා සිවුර දකින්නකොටම කවුරු හරි සිවුරක් පූජා කරනවා, පිණ්ඩපාතයක් පූජා කරනවා, සීනාසනයක් පූජා කරනවා, බෙහෙත් පිළිකර පූජා කරනවා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියක් මිස ඒ පුද්ගලයාගේ බලපුලුවන් කරකමක්වත් පිනකට නෙවෙයි හම්බ වෙන්නේ. ඒක නිකන් පේන්නේ සලකා ගන්න දෙයක ණයට හම්බෙච්ච දෙයක්. කවදා හෝ ඒක න හොඳ සීලක පිහිටලා ඒ සමාධිය සාක්ෂාත් වෙන වෙලාවේ එහෙම නැත්නම් නීවරණ නැති හිතක් වෙන වෙලාවේ අර ණය තේරුම කිවිල වෙනවා. අර සිව්පස දෙන දායකයට පිම්පිරි පිංත් වැඩෙනවා. Taman අන්නන සුඛය කියලා එකක්. ණය නැති සුඛයක් විඳිනවා. මම මේ මේ අනුන් දෙන පිළිපාතයක් වළඳලා අනුන් දෙන සිවුරක් ඇඳගෙන අනුන්ට සීනාසනෙක ඉඳගෙන අනුන්දන බෙහෙත් පිළිකරන කටයුතු කරන මම මගේ සීලය එන්නේ එන්නේ සන්තුෂ්ටි ඇති කරනවා සමාධිය නීවරණ කපනවා ඒ නිසා මට නීවරණ වලින් චිතතර චිත්තක්ෂණයක් තියෙනවා දැක්කොත් ඒක අනන සුඛයක් කියලා කියනවා ඒකෙති බය අඩු කරවීම සඳහා සර්වචන් වහන්සේක තැනකදී උපමාවක් රූපකයක් වශයෙන් පෙන්නනවා මහන්නේ මේ අසුරුසනක් ගන්න තරම් ප්‍රමාණික හෝ යම් කිසි කෙනෙක් මෛත්‍රී චේතෝ විමුක්තිය වඩනවා නම් ඒ මනුස්සයා රට්ටු දෙන පින්ඳ පාතේට ණය නැහැ කිය. ණයක් නැතුව අමෝඝං කට්ටපින්දම් පුඤ්ජති අච්චර සංඝාත මත්තම් විස්කෝ භික්කවේ චේතෝ මේ මෙත්තා චේතෝ විමුක්ති භාවේති සෝ අමෝඝං රට්ට පින්නම් බුංජති අනොන්දෙන මේ පින්න පාතේ වැඳුවාට හිස් පිණියෙක් වෙන්නේ පිරිචිගතියක් වෙනවා. ඉතින් ඒ විදිහට අනන සුඛයක් විඳින්න තිබුණාට අද සංඛ්‍යා කරන්න වෙන මොකද්ද අනන එකක් කරන්නේ. අනන වෙන සුඛයක් අද විඳින්නේ මොනවද අනනවා. ඒ පින්න පාත සීනාසය කිලම්පස අරගෙන වෙන අනන සුඛයක් විඳිනවා. ඒ අනන සුඛේ අපිට දෙලිය ඇත්ත දාන්න. නමුත් සර්වඥාන්සේ අනන කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ දන්තද නැනද මූර්තද නැනද කියන එක හරි වැදගත් දෙයක්. ඒකානනයක් කියලා කියන්නේ කක්කානනයක. අනිත් එක ණය නැති එක. මේ දෙක හොඳට මතක තියාගන්න පැවි යෝගාවචරයක් බවට Taman පීන කරන කොටත් යෝගාචරයක් කරනවා කියලා ඔකෙන් සෑහෙන වගකීමක් වෙනවා. මේ මේ කරන්න හදන්නේ රට්ටු නලවන්නද එහෙම නැත්නම් ලාභ සත්කාරයටද එහෙම නැත්නම් මේ ශාරීරික සුව සනීප කරන්නද නැත්නම් මේ ලෙඩ සනීප කරන්නද කියන දේවල් කරන්න ගත්තොත් අර අනන රුකයක් එන්න පටන් ගන්නවා වැඩේ අනා ගන්නවා ඉතින් මේක මේ මම මේ යෝග ජීවිතය ගත කරන්නේ ඒකාන්තයෙන්ම පරිසුද්ධ පිරිසිදු පරිපූර්ණ වූ පරිසුද්ධම් පරිපූර්ණම් භ්‍රමචර්යය විදසනාත් කරන්නේ එයා ණයක් ගෙවනවා. ණය ගෙවීමක් කරනවා. ඒ නිසා මේ නීවරණ නැති හිත සර්වතන් සඳහන් කරලා තියෙන්නේ ණයකින් නිදහස් වීමක් විදියට. එහෙම නැත්නම් ලෙඩකින්, රෝගයකින් සුවීමක් විදියට. එහෙම නැත්නම් දඟගේකින්, බන්ධනාකාරයකින් නිදහසක් ලැබුව විදියට. එහෙම නැත්නම් තමයි පූර්ණ ජීවිත කාලයේදී තිබුණු දාශකත්වයකින් වාල්කමකින් නිදහස් වීමක් විදියට එහෙම නැත්නම් ව්‍යාලකාන්තාරයක මේ නිරුද්ධක කාන්තාරයක තනි වෙච්ච මිනිස්සේ කාන්තාරය ඉක්ම කෙරුවා වගේ ඒහා සමාන සුඛයක් තමයි සර්වචාන්ස මෙතන සඳහන් කරන්නේ විවේකජං විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥා කියලා සඳහන් කරන්නේ ඒ යම් චිත්තක්ෂණයක යෝගාවචරය මේ ආකාරයෙන් ඒ ආමිෂයෙන්තර වූ निराමිෂ වූ විවේකයෙන් හට ගන්නා වූ ඒ ප්‍රීති සුඛයේ විඳිනවන එයාට හම්බෙනේ සුඛම සත්‍ය සංඥාව ලැබෙනකොට ඊතන කවදාකවත් කාම සංඥාව තියෙන්න බෑ කාම සංඥාවක් ගෙවම් කරගෙන කාම සංඥාවක් නැත්තර නැති කරන විනාශ කරගෙන තමයි මේ විවේකද පීති සුඛ සුඛම සත්‍ය සංඥාව වෙන්න පටන් ගන්නේ. ඒක නිසා ඒ කාම සංඥාව මෙවැනි ශික්ෂාවක් නැති හැම චිත්තක්ෂණයකම හැම හිතකම දිවිලේ පවත්තන බව පෘථග්ජනය දන්නවනම් ඒ කෙනාට තමයි බුදුන් පහළ වුණා. බුදුහාමුදුරුවෝ මෙන්න මේ පරිපූර්ණ වූ පිටිසිදු ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනාවට මම වේවීමක් වශයෙන් ජෝඩු වීමක් වශයෙන් සම්බන්ධ වීමක් වශයෙන් අභිනිෂ්ක්‍මණය කරන්න ඕනේ ශීලක පිළිටන්න ඕනේ ඉන්දිය සංවර කර ගන්න ඕනේ ආහාර ප්‍රමාණය දැනගන්න ඕනේ සති සම්පජාන්‍ය වෙන්න ඕනේ සතුටු සිත ඇති කර ගන්න ඕන කියලා ශික්ෂාවට බහින්නේ අර අතෝරක් නැතුව වද දෙන ඒ කාම සංඥාව පිළිබඳ සංසාර බය ඇති කෙනාට තමයි. ඒ වගේ මේ සංසාර බය මම ගැලවෙන්න ඕනෑ කියලා හිතන කෙනාට තමයි. ඉතින් යම් කිසි කෙනෙකුට මේ ශික්ෂාවක් තාම කරගන්න බැරි නම් එහෙම කරන්න ගියාම ශික්ෂාපද රැක ගන්න බැරි නම් ශික්ෂාපද රකින්න තරම් අවශ්‍ය කරන ප්‍රඥාව නැත්නම් ඒකට හේතුව එයා ඒ තරම්ම කාමයට කැමති කියන එක වෙන්න මොකක්වත්ම නැහැ හිතන කතාව. ඒ තරමටම කාමයට කැමති, ඒ තරම ප්‍රමාදයට කැමති. ඉතින් ඒ ප්‍රමාදයට කැමති කාම ඒ කාමයට කැමැතිකම අන්දර මම මේ කිව්වම කාටද දෙයිද කියලා කියතන්න අමාරුයි හිතන්න බෑ මම දන්නේ නැහැ වෙ හිතෙන්න තිර තියෙනවා මේ බෝධිසත්ව අදහස් වශයෙන් සම්‍යක් අදහස් දෙතිලි දක්වනවා මම මේ ඉන්නේ බෝධසාන මහා බෝසතාණන් වහන්සේ නමක් නැත්තම් මතු බුදු වෙන බුදුහාමුදුරුවෝ දැකලා අසවල් දේ ලබන්න හරි මේ කියලා වටිනා අදහසකින් අර කාමේෂ්මතු වෙලා පෙන්නනවා. එයාට තේරෙන්නේ මේ බෝධිසත්ව අදහස් තුළ තියෙන බමාව කියලා. ඒක liverලා මේ නිවන මේ ජීවිතේ නිවන් දකින්න හරවන එක හරිම ආත්මార్థකාමී ඒක හරි නෑ. වැඩේ තියෙන්නේ අනික් කට්ටිය නිවන් දක්කගෙන යන්න ඕනේ. ඒක නිසා මම බුදු වෙන්න ඕනේ. මම අසවල් අසවල් ඒ අග්‍ර ශ්‍රාවකම ලබන්න ඕනේ, මහා ශ්‍රාවකම ලබන්න ඕනේ, මෛත්‍රී උත්සාහනකම් ඉන්න ඕනේ ආදි වශයෙන් මේවා දැන් බැලුව බැලමට පේන්න තියෙනවා මේවා හරි ශ්‍රේෂ්ඨ උසස් අදහස් කියලා. මුත් යටින් වැඩ කරන්නේ වංචනික වශයෙන් කාමයක් කියලා. යටින් වැඩ කරන්නේ පමාවක් කියලා කියන්න ගියොත් අද ලංකාවේ කතා කරන්න ඉඩක් නැහැ. ඒ තරටම බෝසත්වරු 99 ඡන්ද දීලා ඉවරයි. මේ ජීවිතේ නෙමෙයි දකිනවා කිව්වොත් එක ඡන්දයක්වත් හම්බේසකයි තමන්ගේ ඡන්දෙත් හම්බෙන්නේ සමාලා. තමන්ගේ ඡන්දයත් යටි ඉන්නේ කාමෙට තමයි මෙච්චර කට්ටිය කරන නිසා මට වැරදිලා වෙන්නේ නැති මේ බෝධිසත්ව අදහස් එනට අනුන්ට උදව් කිරීමේ අදහස් වගේ දේවල් ඔලිම්පේඩ තියෙන්නේ මේ කාමයේ තියෙන වංචනික ස්වરૂපය ප්‍රමාදය මිච්ඡර ලස්සන දරුවචනසගේ කරලා තියේදී අප්‍රමාදය ප්‍රමාදය අපි වහලා ගන්න හැටි. ඒ නිසා ඒ දේ හරියට තේරුම් අරගත්තොත් ඒක නන තේරෙන පටන් අර ගන්නවා යම් තැනක ඒ හිරගෙන් නිදහස් වීමක්, ලෙඩකින් නිදහස් වීමක්, ණයකින් නිදහස් වීමක්, දාසකත්වයෙන් නිදහස් වීමක් ඇති වෙන්න නම් කාම සංඥාව තියෙන්න බෑ. වෙන විදිහකට කියනවා කාම ඡන්දේ තියෙනවා නම් ඒකාග්‍රතාවය එන්න බෑ. කාම ඡන්දේ යන්න ඕනේ ඒකාග්‍රතාවය එන්න. ඉතින් මේ දෙක අ හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවා කියන්නේ මොනම විදියකින් සර්වචනංශ කැමතිනේ. සර්වඥන්සේ පැහැදිලිවම කියන පොට්ටපාදවෝ කියන හතරෙන් මේ ඉස්ලාමම කියන්න ඕනේ මේ විදිහට විවේකජ පීති සුඛ සුඛම සත්‍ය සංඥාව අ හේතු අප්‍රත්‍යගිනවයි කියලා කියනවා ඔබ පටන් ගන්නකොටම පරාදයි ඒක liverලා වුණාම අ හේතු අප්‍රත්‍ය නෙවෙයි සහේතු සම්ප්‍රත්‍ය සිද්ධ වෙන්නේ ඒක සිද්ධ වෙන හැටි තමයි අපි ඊයේ විස්තර කරේ මම ඒකමයි අදත් මතක් කළේ ඒකක තියෙන වටිනාකම ඒ නිසා අපි හිතමු යම් කිසි කෙනෙකුට ඔය කියන විදිහේ ධ්‍යාන අර්පණ උපචාර මට්ටමේ නැති වුණා යම් වෙලාවක විපස්සනා වහරාවෝ එමෙ ලැබෙන සක්මන කරන වෙලාවක නැත්නම් එදිනෙදා ජීවිතය ගත කරන වෙලාවට හරි පිටිසින්දල දැනගන්න පුළුවන් නම් මගේ මේ චිත්තක්ෂණයේ කාමච්ඡන්දේ නෑ මගේ මේ චිත්තක්ෂණයේ ව්‍යාපාදේ නෑ මගේ මේ චිත්තක්ෂණයේ තීන මිදේ නෑ මගේ මේ චිත්තක්ෂණයේ උද්දච්ච කුක්කුච්ච නෑ විචිකිච්ඡා නෑ කියලා බොරුවක් නෙවෙයි හිතින් පවාගත් එකක් නෙවෙයි ගන්න පුළුවන් නම් ඒකේ වටිනාකම කොච්චරද කියලා හිතා ගන්න. මොකද ඒක උත්පත්ති සඳහන් කර දෙන පැවිදි වෙලා සතර සංවර සීලයක පිළිහිටලා භෝජනේ මත්ඤ්‍යතාවයක් ඇති කරන සති සම්පජඤ්ඤේ වඩාගෙන සතුට සීත ඇති කෙනෙකුට පමණයි ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනි උත්කෘෂ්ඨ වශයෙන් සලකන දේ Tamanට සතිය හරහා එහෙම නැත්නම් විපස්සනාමය යොන්සුමංචකාරය හරහා විපස්සනාව හරහා චිත්තක්ෂණයට හරි ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණය ලැබනවා විතරක් නෙවෙයි ඒක අඳුර ගන්න පුළුවන්. මම ඉන්නේ මේ මේ චිත්තක්ෂණය මට මේ දැනලා තියෙන්නේ මේ විවේකය ඒ නීවරණ නැති නිසයි කියලා ඒකේ වටිනාකම කෙලිවර කරන්න බෑ. ඉතින් ඒක ඒ විදිහට නීවරණෙන් අයින් වෙන්න පුළුවන් බවත් ඒ නිවර්ණ අයින් වෙච්ච බව දැනගන්න පුළුවන් බවත් මේ මෑත කාලයේ තියෙන විපස්සනාවේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි හරියට කාරණාව පිසුදු කළ දැනගත්තොත් තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඒක සැරයක් වෙලා නෙමෙයි දහස්සර කරලා දැනගන්න පුළුවන් මගේ ණයක් වගේ වෙන කාමච්ඡන්ද මේ වෙලාවේ නෑ ඒ වෙනුවට 9 නිදහස් වුණා වගේ මට තේරෙනවා ලෙඩක් වගේ වෙන ද්වේෂයමයි ළඟ නැහැ. ඒ වෙනුවට මට ද්වේෂ වෙනවට ප්‍රීති පහළලා තියෙනවා. කාමච්ඡන්ද වෙනවට ඒකාග්‍රතාවය පහළලා තියෙනවා. උද්දච්ච කුච්චේ නැහැ. නිදිමත කම්මැලි ගතිය නැහැ. ඒ වෙනුවට මට විතක්කේ පහළ වෙලා තියෙනවා. අර නැවත නැවත හිත පිහිටුන සජීවී ගතිය. ඒ වගේම උද්දච්ච කුච්චේ නැහැ. සුඛේ පහළ වෙලා ඉන්නේ ඉරියව්වේ සුඛේ බාහිර. දැන් සුඛේ දාන්න. ඒ වගේම විචිකිච්ඡාව නැහැ, සැකේ නැහැ. ඒ වුණාට විචාර බුද්ධිය තියෙනවා. මේ ඉන්නේ අරමුණේද? මම ඉන්නේ හිතවිල්ලකද කියන එක දාන්න. එචා ඒ නිසා ඒ කෙනා අර කාමච්ඡන්ද ආදී පහ ගෙවම් කරලා විතක්ක ਵਿਚාර පීති සුඛ එකක්කත ආදී ධානාංග පහ අද්දකලා විඳලා කෘත්‍ය වශයෙන් ලක්ෂණ වශයෙන් ඒක දැනගන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම පුදුමයි මේ ਸਰවඥාන්සල පාවිච්චි කරන්න ඇති. ඒ නිසා ඉස්ලාම් පෙන්නන යම් වෙලාවක යාට තිබුණු තස්ස සාපරිමා කාම සංඥා සානිරොච්ඡanti තස්මින් සමයේ විවේකජම් පීචසුකං සුකුම සත්‍ය සංඥේ තස්මින් සමයෝ හෝති. අර කාම සංඥාව ගියා මට දැන් විවේක දුපීච සුඛ සුකුම සත්‍ය සංඥාව ආවා කියලා දැනගන්න පුළුවන් නම් මං කියන්නේ ගියා විතරක් නෙවෙයි ඒක දැනගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ණය නැතිකම ඉතින් නිදහස් වෙච්ච ගතිය ලෙඩකින් බේරිච්ච ගතිය කාන්තාරයක් ඉක්මවගත්ත ගතිය දාස භාවයෙන් මිදුණා වාගේ තේරෙන පටන් ගන්නවා. ඉතින් අපි මේ කතාව දැන් මේ පොට්ටපාද සූත්‍රය යන කතාව බහුල වශයෙන් විග්‍රහ කෙරෙන්නේ ධ්‍යාන හතර හරහා යන සමත පූර්වංගම විපස්සනාවට පිටක් වශයෙන්. නමුත් මේකේ කෘත්‍ය වශයෙන් බැලුවොත් යම් කිසි කෙනෙකුට භාවනා කරලා භාවනාවේදී තමයි තේරෙනවා නම් ඉත ඒ අරමුණු එක එක අරමුණු දිගේ දුවන කාමච්ඡන්දේ වෙනුවට ගත් අරමුණක උදාහරණයක් වශයෙන් ආනාපානෙ දිගට හිත හිටිනවා. එහෙම නැත්නම් දිගට කියලා කියන පැය ගණන් මොන අරගෙන චිත්තක්ෂණ දෙකක් කියනවා. දෙක තුන හතර පහයි නැත්නම් තප්පර දෙක තුනක් ඉන්න පුළුවන්. විනාඩි දෙක තුනක් ඉන්න පුළුවන්. එතනින් තමයි පටන් ගන්න. ඊට පස්සේ තමයි පැය දෙක තුනට යන්නේ. ඒ කියන්නේ සක්මන් කරනකොට පියවරක් පියවරක් පාසා ඒ পায় වම දක්වන වශයෙන් වැටෙන ගතිය තියෙනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන් මේ දේ වෙන්න බෑ අරමුණු රස විඳින හිත තියෙන තාක්කල්. අරමුණු රස විඳින හිත තියෙනවා නම් নানা ආකාර අරමුණු දිගේ දුවවිදිනවා. එකම අරමුණේ හිත පවත්වන්න බෑ විවිධ අරමුණු වල දිගට උන හිතත් එක්ක. නිසා දැන් මට මේ කරපු ප්‍රයත්නේ ආශික්ෂාව නිසා මේ කාමච්ඡන්දේ වෙනුවට හිත ඒකෝදි භාවයටපත් කරන එකම අරමුණක පවත්වන්න පුළුවන් ගතිය තේරෙනකොට පහෙන් එකක් හිතා ගන්න පුළුවන් මේක සුකුම සංඥාවක් සුකුම සත්‍ය සංඥාවක් මම මේකට අනුග්‍රහ කරනවා ඒ වගේම ද්වේෂයක් වශයෙන් තියෙන සංදයක් ඇහෙනකොට තරහ යනවා වේදනාවක් එනකොට තරහ යනවා හිතවිල්ලක් එනකොට තරහ යනවා නැත්නම් සතිය කැඩෙනකොට තරහ යනවා කියන එක අයින් වෙලා සතිය කැඩෙනවා තමයි හිතවිලි එනවා තමයි වේදනාව එනවා තමයි ශබ්ද එන තමයි නමුත් කමන්නේ මට ඊගාව චිත්තක්ෂණේ ආය වඩන්න පුළුවන් ඒ නිසා මම මේක දිගට කරගෙන යනවා කියලා වෙනදා ඉද්දෙන කුප්පන චලනය වෙන කම්පන වෙන ප්‍රතික්‍රියා කරන ගතිය වෙනුවට ප්‍රතික්‍රියා කරන ගතිය අඩු ගතියක් වෙලා දැන් මේ වෙච්ච කී කරදරේ කමන්නේ මම ඊගාව චිත්තක්ෂණේ සතිය වඩා ගන්නවා කියලා ඒ ලෙඩේ සනීප වෙලා සෝ වෙන ගතියක් තමයි තේරෙනවා නම් ඒ වගේම අරමුණ නැති වෙලා හරියට භාවනා කෙරීගෙන යනකොට බෙල්ල කඩාගෙන නිින්දට වැටිලා මට නිින්ද ගියාද කෙලෙස් සහිත නිින්දක්ද නැත්නම් මේ භාවනාදීයක්ද කියන සැකය ගෙවම් කරගෙන තේරෙනවා නම් මෙතෙන් එනකොට ආශස් ප්‍රසවාස දෙක අතර වෙනස නැති වෙන්නේ තියෙනවා ආශර්වසස දෙකමත් සමහරට නොදැනෙනවා වගේ වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහින් යන අරමුණකුත් නැති වෙන්නත් ඉඩ තියෙනවා මේ අතරමැද මොකද්ද නිත්‍යමතකුත් නොවන නින්දේදී වගේ අරමුණක බාධාවක්වත් නැත්තත් යන්න පුළුවන් කියලා දැනගන්නකොට ඒ කියන්නේ නිදිම බුදුරජාණන් සඳහන් හිරගේකින් නිදහස් වෙනවා. තමන් දඟ ගීක දාලා ඉඳලා ඇඟ බැඳලා තිබිලා ඒකෙන් නිදහස් වෙනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ ඒකයි වෙනකොට මේ සුකුම සත්‍ය සංඥාවෙන් පහෙන් එකට අයිතිවාසිකම ලබනවා. ඒ වගේම තමයි ඒ කෙනාට අතීතයට හිතවිලි කල්පනා වෙලවල පශ්චාත්තාපය. අනාගත කරන්නේ බා විශාල සැලසුම් ගැන කල්පනා කරලා හිත ඇවිස්සෙනවා. ඒ දෙකම නැතුව මේ උපයාගත්ත චිත්තක්ෂණය උපයාගත්ත චිත්තක්ෂණයේ වාසයෙන් දැනගෙන ඒ කතා කරයි ගත කරන්න පුළුවන් නම් එයාට සුඛයක් කියන එකක් පහන ඒකට කියනවා විශේෂයෙන්ම ආනාපාන සතිය කරනකොට දැනෙන සුඛයට කියනවා ආනාපානති භාවනා භික්කවේ සන්තෝචේව අනීතෝච සුඛෝච විහාරෝච අසේචන කෝච සුඛෝච විහාරෝච උපන්නුපන්නේ භාපකේ අවසර ධම්මේ අන්තරදාපේවි වූත රූප සමේති වේලාවක තමයි තේරෙන පටන් අරගත්තොත් ගන්න ගන්න උස්ම පාසා ඒ දැනෙන සුඛය කොච්චරද කියලා කියනෝනේ කොච්චර සාන්තද කියනවනම් මොන්නම විදියකින්වත් තමයි කාලකන්ණියෙක් වගේ කියලා හෝ අතීතේ බව කරපු කෙනෙක් කෙනෙක් ගැන හිත යන්නෙම නැහැ යන්න දෙන්නෙම නැහැ එන්නකොටම තේරුම් ගන්නවා අතීතේ බව කෙරුවා හරි නමුත් දැන් ඉන්නේ වර්තමානයේ සුඛයක ඒ වගේම මට හෙට මේ දේ කරන්න තියෙනවා අර දරුවා මෙහෙම කරයි මෙයා මෙහෙම කරයි කියලා අනාගත සැලසුම් වලට යනකොටම තේරුම් ගන්නවා මේක මේ ලද චිත්තක්ෂණේ බුද්ධ විඳ ගන්න බැරි වෙන උයාගත්ත බත කා ගන්න බැරි වෙන නිසා යුව ඕනේ නෑ මම මේ තිබිච්ච ආනාපාන සුඛය බුද්ධ විඳිනවා මම ඉන්නේ මේ ආනාපාන සුඛය කියලා දන්නවනම් උද්දච්ච කුච්ච කියන අතීත පශ්චාත්තාපසා අනාගත සැලසුන්නේ ඒක හරියට ආස්වාසය ආස්වාදයක් වෙන තැන හුස්ම පාසා පන පෙරෙන හුස්ම පාන පන අලුත් වෙන ඒක ප්‍රාණයක් ආශ්වාස ප්‍රශ්වාසයේදී ආශ්වාස පාස ප්‍රාණය පිබින හුස්ම පිබින ගතියක් තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒකේ සියලු සැප තියෙනවා වාගේ. සුඛේ තියෙනවා වාගේ. ඒ වගේම තමයි යම් කිසි වෙලාවක එහෙම ඉන්න වෙලාවේදී මේ අරමුණක් තියෙන සතියේද හොඳ නැති සතියේද හොඳ කියා ගන්න පුළුවන් භාවනාවද හොඳ කියා ගන්න බැරි භාවනාවද හොඳ ආදි වශයෙන් මේ ඉස්සරහට දයන්නේ පස්සටද යන්නේ මේ ලැබුණේ සමත සමාධියක්ද මේක විපස්සනා සමාධියක්ද කියලා අන්නම් මනම් ඔළුවට දාගන්න ගතිය පැත්තක දාලා මේ ලැබිච්ච ඒ විවේකය ඒ ලැබිච්ච తত্ত্বය තේරුම් ගන්න තරම් සැක නැති තත්යකට ආවොත් ඒක ਸਰවචන් සඳහන් කාන්තාරකින් කුඩුනා මේ බුද්ධිමත් පිරිසට ප්‍රධාන වශයෙන් බාධා කරන තැනක් තමයි මේ ඇතිවෙච්ච తত্ত্বය කවුරු ගාල බලන්න ගන්න. ලියන්න තියෙන මල්ල ඔබල බල බලන්න. ඔබල ඔබල බලන්න ගතිය. ඉතින් ඒක ඇත්තටම වෙන්නේ මේ උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචිත කියලා මේ මම මේ නරකක් නෙවෙයිනේ බලන්නේ මම ඉස්සරහටද යන්නේ පස්සට යන්නේ කියලා දැනගන්න හදන්නේ. මට මේ ආපු සමාධිය සමතයකද විපස්සනා කියලා දැනගන්න හදන්නේ කියලා පඬිතකමකින් අර විචිකිච්ඡා වංච කරනවා. ඉතින් මෙහත් එක දන්නේ නැති වුණොත් මෙතන විචිකිච්ඡාවක් තියෙන එක කාන්තාරයක් වාගේ කොච්චර සැප ලැබුවත් ඒක පිළිබඳ සැක උපදවනවා නම් ඒ නිහම ඒ සැපේ වාසියක්. ඒ නිසා අන්නේ වගේ විචිකිච්ඡාවට එන්න දෙන්නේ නැතුව විතක්කය, ਵਿਚාරය වැඩ කරනවා නම් ආනේ චිත්තක්ෂණේ තමයි තේරුම් ගන්න පුළුවන්. ඔය ප්‍රථම ධානයේ වශයෙන් නැත්නම් අර්පණා වශයෙන් නැත්නම් උපචාර වශයෙන් සමතේදී පෙන්වන විස්තර නැති වුණාට මේක අත්දැකිය හැක්කක්. මේකත් විඳිය හැක්කක්. මේක ඥාණයෙන් පිළිසිතගත හැක්කක්. ඉතින් මම ඇත්තටම මෙතනදී මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේගේ තියෙන මේ සුවිශේෂී ප්‍රායෝගිකත්වයේ දකිනවා. උන්වහන්සේ මේක මතු කරලා දුන්න ජීවිතයට පිරිසිදු අංග සම්පූර්ණ බ්‍රහ්මචර්ය පිරිසි ගිහිය තැල්ලා ගහවත් ඇඳගෙන කිස්තිත්‍ර බාගෙන කරන වැඩේ මෙතන සිද්ධ වෙනවා නම් වෙන අය පහයින් කරලා මේ සැපේ ලැබෙනවා නම් ඔබ ඒකෙන් දැනගනින් කෙරෙන්න ඕන වැඩේ වෙලා තියෙනවා. ඒකට අටුවාචාරින් වහන්සේලා කියන්නේ මේ කෘත්‍ය වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒකට නම දෙන්න පුළුවන් ද බැරිද කියන්නේ බෑ. මේක අර්පණා සමාධියක්ද? මේක ප්‍රථම ධ්‍යානද? මේක සමත භාවනා ක්‍රමයේ උපචාරද කියන්න බෑ. කෘත්‍ය සම්පාදනය වෙනවා. ඉතින් මෙන්න මේ කෘත්‍ය සම්පාදනය වුණත් ඉතින් මම මම මේ නිමිත්ත දැක්කේ නෑනේ. මම න්‍යායට සමවැදුනේ නෑනේ කියලා අර ඇති වෙච්ච කෘත්‍ය වශයෙන් හම් වෙච්ච සාන්තිය සුකුම සත්‍ය සංඥාවට අකුල් හෙලන ගතිය ප්‍රඥාවක් වශයෙන් වංචා කරනවා හරි වෙහෙස කරයි ඒක ඒක තීරු කළ දෙන්න කියම හරිම වෙහෙස කරයි ඒ කියන්නේ මේ සරුවඥාන්සේ උපමාවක් හැටියට කියනවා නම් මිනිසෙකුට 20ක් වැඩිලා තියෙන වෙලාවක ඒ මිනිසා ඊයේ කාගෙන වැටිලා ඉන්නවා. ඉතින් ඥාතියෝ කිච්චුවන්තෙක් අයින් වෙලා කියනවා මේ ඉක්මනට වෙදෙක් ගෙනල්ලා මේ ඊය අයින් කරන්න ඕනේ කියලා. ඒ විදිහට වෙදෙක් ඇවිල්ලා ඊය අයින් කරනකොට අම්මා සසිය විලකෙන මගේ ඊය අයින් කරන්න දෙන්නේ නැහැ. ඔක විද්දේ රජෙක්ද කියලා මට දැනගන්න ඕනේ. සිටුවරෙක්ද කියලා දැනගන්න ඕනේ. බ්‍රාහ්මණයෙක්ද කියලා මට දැනගන්න ඔකේ විස කෝල තියෙන මොන විස જાතිද කියලා මට දැනගන්න ඕනේ. ඒ නිසා මගේ ඊය අයින් කරන්න කාටවත් අවශ්‍ය නැහැ. මට මේ උත්තර දෙන්න නැත්නම් අයින් කරන්න එපයි කියලා කියනකොට කට වහලා කනට දෙකක් ගහලා ඊයට දාන්නයි තියෙන්නේ. මොකද ඊයේ තියෙනකන් විස. ඉතින් ඒකට කොච්චර ප්‍රතිබල වියක්ත වෙන්න ඕනද කියන එක තමයි ওই මහසිසාරක තියෙන ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ මොනවාක් කතා කරන්න ඉස්සෙල්ලා කිව්වොත් ඇරන් දාපන් ඊ ඇරන් දාලා පස්සේ කතා කරමු අන්නේ වගේ මෙතෙන් යන්න පුළුවන් මට හිතෙන්නේ ඒකයි මේ මතු කරගත යුතු මේ සුක්කුම සත්‍ය සංඥාවට අර කියන මූලික කීකියත ඇරීම ඉසරවුල් බෑම කහසුරු පෙරවීම නොකර යන්න පුළුවන් හැබැයි මං කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ ඒ බව දැනගත්තට පස්සේ ඒ විදිහේ ਸਰවචනංශයෙන් පෙන්වන දෙයකට නැවත සලකා බැලීම නම් හැම කෙනෙක්ම පිටතට කරගන්න හැබැයි ඊට ඉස්සෙල්ලා තමන්ගේ අත්දැකීම ලබන්න පුළුවන් බව මේකයි මේ බුදුහමර කියන්නේ කියන එක තේරුම් ගැනීම එයා පැවිදි වුණත් පැවිදි ජීවිතේ සාර්ථකත්වයට වගේ කියනවා. ඒක නිසා අද මේ වෙනකොට අවුරුදු 2500 500ක අවුරුදු 50ක් ගත වෙලා තිනවා. ඔය කාලය ඇතුළත ශාසනය යම් ප්‍රවර්ධනයක් සිද්ධ වුණා නම් ඒ ප්‍රවර්ධනීය භාවනාවට අපිට අනුයාත කරන්න පුළුවන් නම් මෙන්න මේ කාරණාව තේරුම් ගත්ත පිරිස තමයි ඔන්නතන ඉස්සරහින් ඉන්නේ. ඒ පිරිස තමයි මේක පෙන්ලා දෙන්නේ. ඔය කියන කාරණා මොනව නැතුණත් කෘත්‍ය වශයෙන් මේකට ළඟා වෙන්න පුළුවන් කියලා. නමුත් අඩුපාඩුවක් තියෙනවා. ඒ කෘත්‍ය වශයෙන් ළඟා වුණාට පස්සේ ඊට ගැළපෙන තාලයට තමයි ආජීවය සකස් කරන්නේ නැත්නම්, ඉන්දිය සංවර කරන්නේ නැත්නම්, සත්‍ය සම්පජාන්‍ය වඩන්නේ නැත්නම්, සතුටු වෙන්නේ නැත්නම්, ඊගේ අතාරින්නේ නැත්නම්, එහෙනම් එතන එක තැන කරකවෙන්න පටන් ගන්නවා. එතන මෙට්ට හැවෙන්න පටන් ගන්නවා. ඒකෙදී චෝදනා එන්න තියෙනවා. නමුත් පියවරක් ඉස්සරහයි. නමුත් මම ඉංග්‍රීසියට ඉගෙන කතා කරන්න යන්නේ. අද මම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ දැන් සර්වඥහන්සේ මේ සා විස්තරයකින් ඒ කෙනා ළඟ එතුවාක් තිබුණු තස්ස සහ පොරිම මේ කාම සංඥා සහ නිරුද්ධන්ති. එයාට මේ සංසාරයක් පුරා දිවා රාත්‍රියේ නොතබා මේ දෙන කාම සංඥාව දුරු කරන්න පුළුවන් ඒක විවේකජ පීතිසුඛෝ සුඛම සත්‍ය සංඥාවේ ප්‍රතිස්ථාපනය කරනවා මේක විශාල ජයග්‍රහණයක් ආධ්‍යාත්මික ජීවිතේ හැබැයි මම මෙතනදී උපකල්පනයක් කරනවා මෙතන ඉන්න හුඟ දෙනකොට ඔය කියන විදියට අරමුණකට හිත යොදලා ඒ අරමුණ දිගේ හිත විස්්‍රාම වෙන්න ඇරලා විවේක වෙන්න ඇරලා ඒ අරමුණ ගෙවම් කරත් මම වචනේ දාලෙන් දර්ශන වශයෙන් කියනවා ආනාපාන හිත යොදලා ඒ ආනාපානේ ගෙවම් කරත් තාම සතිය තියෙනවා තාමත් සමාධියක් තියෙනවා කියන එක අත්දැක ගන්න පුළුවන් නම් ඒකේ නාට ඒ අත්දැකීම බොහෝ දුරට මේ කියන ප්‍රථම ප්‍රථම ධානයේදී ලබන විවේකයේ කෘත්‍ය වශයෙන් සමානයි කියලා තේරුම් ගස්ස තේරුම් ගත්තට පස්සේ තමයි මට ඉදිරියට මේක දියුණු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. කතාවේ ධර්ම දේශනා ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක නිසා ඒ මම ගන්න හදන උපකල්පනය මම මෙන්න මේ විදිහට තහවුරු කරන්න උත්සාහ කරනවා. යම් කිසි කෙනෙක් කටල හොඳට වාඩි වෙලා තමන් ඉන්න ඉරියවට හිත යොදලා ඒකේ සතුටින් මම දැන් සමබරව විවේකීව එක තැනක වාඩි වෙලා ඉන්නේ. ඒ වාඩි වෙලා ඉන්න බව මම දන්නවා. එimhe ඉන්නකොට ඒ තුලින්ම සමාලාට ඔය කියන විවේකජ පීච සුඛේ එනවා. එනවනම් බොහෝම හොඳයි. ඒක ඉන්නේ සාමාන්‍යයෙන් භාවනා වැඩමුළුවක නම් දෙවෙනි තුන්වෙනි දවසේ විතර එනකොට ඒ පුරුද්දට එනවා. හොඳට පුරුදු කරපෙක් කරනවා නම් බොහොම ළඟින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ඉන්න වෙලාවේදී ස්වභාවයෙන් ආනාපානෙ මතුවේ. ඊට පස්සේ ආනාපානෙම දඩවීම කරගන්න. අරමුණු කරගන්න. නිමිත්තක් කරගන්න. නිමිත්තක් කරන්නේ ඒක දිහා බලාන ඉන්නවා Taman දන්න හැම ධර්මෝපක්‍රමයක්ම යොදලා ක්‍රමසයක් විදියක්ම ඒ ආනාපානෙම බලාන ඉඳලා ඒකේ ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ බලලා ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මත කර ගැනීමෙන් ආනාපානීය ක්‍රමයෙන් සුඛම තත්ත්වයටපත් කරගෙන සුඛමතර තත්ත්වයටපත් වෙනකොට අන්න ඒ චිත්තක්ෂණය තමන්ට විවේක බුද්ධ විචාර බුද්ධියට දාලා බලන්න පුළුවන් නම් ධම්මවිචේ සම්බොජ්ජංගයට දාලා බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් විමර්ශන නුවණට දාලා බලන්න පුළුවන් නම් අන්නේ චිත්තක්ෂණේ විවිධාකාර අරමුණු හොය හොයා ඇවිදින කාමච්ඡන්දේ තමන්ලක තියෙනවද නැද්ද එහෙම නැත්නම් මේ ඇතිවිච්ච தත්වෙට ද්වේෂය නිසා මේ ඇතිවිච්ච බය නිසා හිත තිගැස්සিলা රෝගකාරක තත්ත්වයක් තියනවාද එහෙම නැත්නම් මේකෙන් පැනලා යාම නිසා හිත නින්දට වැටෙනවා කියන හිරගෙට වැටෙනවද එහෙම නැත්නම් මේ වෙලාවේදී පරණ යාළුවෝ සීපත් වෙනවා අත්තම්ම සීපත් වෙනවා රුවන්වැලි සෑරි ජීව සීපත් වෙනවා ආදි වශයෙන් නැත්නම් කරපු පෞ සිද්ධ වෙලා පෞ අනුව පශ්චාත්තාවයක් වෙනවද නැත්නම් ඉස්සරහට කරන්න තියෙන දේවල් පිළිබඳව කුතුහලයේ දැනවන දේවල් එනවද කියලා බලලා ඒ තියෙන උද්දච්ච කුක්කුච්චේ තියනවාද එහෙම නැත්නම් ඒක නැති බව නිසා පහළ වෙන සුඛය තියනවාද එහෙම නැත්නම් මේක මේ භාවනාව හරියෑමක්ද වැරදිල්ලක්ද සතිය කැඩීමක්ද සමාධිය කැඩීමක්ද කියලා සැකයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් එයා දන්නවා නිමිත්තේ තිබුණු සතිය අනිමිත්තේ පවත් කරනවා. අරමුණේති විච්ච සතිය අර අරමුණ නැතුවත් පවත් නිමිත්ත සමාධි වෙනකොට අනිමිත්ත සමාධි පිටිට හොඳ පිරිසිදුකමක් ඇති වෙනවා නම් ඒක විග්‍රහ කරගන්න පුළුවන් නම් සාධාරණ අවස්ථාවක් තියෙනවා මෙන්න මේ විදිහට ලැබපු අරමුණ ක්‍රමයෙන් දැක දැක දන දන ගෙවම් කරාට පස්සේ ඒකේ නීවරණ ධර්ම පහ නැති බව සුත්තමේ ඥානය ඇති කෙනාට චින්තාමය ඥානය ඇති කෙනාට පිළිසිඳ දැනගන්න පුළුවන්. එක සැරකින් බැන්නම් දෙකෙන් පුළුවන්, දෙකෙන් බැන්නම් තුනෙන් පුළුවන්, තුනෙන් බැන්නම් හතරෙන් පුළුවන් කරගෙන කරගෙන යනකොට එතකොට තීරුම් අරගන්න පුළුවන් මේ වෙලාවේදී Tamanට දැනෙන ඒ ස්පාසුව, Tamanට දැනෙන විවේකය, නැත්නම් ඒ Tamanට දැනෙන මේ උදේකලා බව මේ තත්ත්සා කාම සංඥා භවිස් කාම සංඥා පච්ච සහ පුරිමා කාම සංඥා සහ නිරෝධයන් තිබිච්ච කාම සංඥාව දුරු වීම නිසායි මට මේ සාන්තිය ලැබුණේ මේ ලැබිච්ච සාන්තියට ප්‍රථම ධානයේ කිව්වේ නැති වුණාට ඒකේ විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛේසයිතු සුඛුම සත්‍ය සංඥාව කියන වචනේ බුදුආමෘත කිතුවල දෙනවා හොඳට විස්තර කර ගන්න පුළුවන් සුත්තමේ ඥාන ඇති, චින්තාමේ ඥාන ඇති එක්කනට මේක අත්දකින්නකොට ඒක නැවත නැවතත් ගන්න පුළුවන් බව දකිනකොට මේක ගත්තේ මගේම ශික්ෂාවෙන් බව දන්නකොට මේක වරක නැති වුණාට නෑ ඒක නැවත ගන්න පුළුවන් බව මගෙන් දුර වෙලා නැතුව දැනගන්නකොට එයාට ඇති වෙන ඒ ආධ්‍යාත්මික ශක්තියට බුදුහාමුදුරුවෝ වෙන සූත්‍ර සඳහන් කරලා තියෙනවා ධම්මට්ඨිතිය කියලා මා ධර්මයේ ස්ථාවරය ලැබිලා තියෙනවා මට දැන් ධර්ම ස්ථාවරය ලැබිලා තියෙනවා. යම් ස්ථාවරයක් ලැබිලා තියෙනවා. ඒක නැත්තම් කියන්න පුළුවන් මේ තට්ටු කොට නැගිලක් හදනවා. ඒකට හොඳ ෂැට්ලින්ග් එකක් ගහලා තියෙනවා. දැන් උඩ පැන පැන ගඩොල් බඳින්න ඕනේ නැහැ. පත්තලේක ඉඳගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ తాවකාලිකව උඩනගිල හදන්න ඕන කරන ස්ට්‍රක්චර් එක හැදිලා තියෙනවා. අන්න ඒ බව දන්නවනම් බුද්ධජනනාංශ මේගිය සූත්‍රය වගේ දැනකට සඳහන් කරලා තියෙනවා මේගිය උබ්බේව කෝ මේගිය ධම්මට්ටි ඥානං පච්චා නිබ්බාන කියලා. මේගිය ඔබට ඉස්සෙල්ලම ධම්මට්ටිතිය පහළ වෙනවා. ධම්මට්ටිතිය පස්සේ තමයි නිවන පහළ වෙන්නේ. ධම්මට්ටිතිය කියලා පෙන්නන්නේ තමන්ට මේ தත්තට ඕන වෙලාවක එන්න පුළුවන්. හිතු හිතු වෙලාවට නෙවෙයි. දැන් මේ වෙලාවේ බැරි වුණත් තමන්ට නැවත එන්න පුළුවන් ප්‍රභවය තමන්ගෙන් දුර වෙන්නේ ප්‍රයෝගයේ සහ ක්‍රම හරියට පස්සේ ආය දවසක දෙන්න යන්න පුළුවන්. අන්නේ විශ්වාසය ඇතිවීම ඒකයි මම කලිමුත් කිව්වේ මේක දැනගැනීම ලොකු සම්දිස්ථානයක් කියලා. ඒක ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ධාමත් වැදගත් සම්දිස්ථානය ධම්මට්ඨිය. ඊට පස්සේ යෝගාවචරය මේ ධම්මට්ඨිය පුහුණු කිරීම, මේක වශී කිරීම, මේක සිද්ධි කිරීම මේ පොට්ටපාද සූත්‍රයේ මේ මිත්‍තික් අපි ගොඩනගාගත්ත තර්ක ක්‍රමය නැත්නම් උපකල්පනයේ සාර්ථකන උතුමාකාර ඕජා සහිත උතුමාකාර රස සහිත අවස්ථා කීපයක් සර්වඥන්සේ පෙන්නලා දෙනවා යන්නේ ඒ කතාව පොට්ටපාද සූත්‍රයේ ධ්‍යාන ප්‍රථම ධ්‍යාන දෙවෙනි ධ්‍යානට යන හැටි දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යානට යන හැටි තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යානට යන හැටි ඒකේ මේ එක එක ඇලෙන ධ්‍යානාංග වල කෘත්‍යයත් එක්ක බලනකොට ඒක හරියටම සරල සමාන්තරව අර යාන්තමට අරමුණු ගෙවම් කරලා එතන හිස්තන අල්ලගත්ත කෙනාට ඉංගිලහට කරන්න ඕනේ දේ සහ සිද්ධ වෙන දේ පිළිබඳව ලේස මාත්‍රක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු අපිට මෙතෙක් හදාගත්ත උපකල්පන මත ඉඳගෙන අපි මේ පළවෙනි සැරේට ලබන මේ හුදකලාව, මේ විවේකය, මේ විස්රාමය අපි හිතුවොත් නිවර ධර්මයෙන් දුරු වීමක්, කාම සංඥාව දුරු වෙලා සුකුම සත්‍ය සංඥාව ඇතිවීම කියන එක ඒ ස්ථාවරේ ඉන්නවනම් සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ ප්‍රථම ධානය හිතපේකන ඊගාවට විවේකයෙන් ප්‍රීති සුඛී හටගත් එක සමාධි මේ ඒ ධානයේ ටික වේලාවක් ඉන්නකොට ඒ ධානය අපි හිතුව පැයක් පුරුදු කෙරුවා නම් පැයම අමාර වේගට යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ ධානයේ ඉඳද්දිම හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විතක්කේ ටිකක් නන්නත්තර වෙනවා. අරමුණටම නෙවෙයි යන්නේ සද්දවලට දුනවා, වේදනාවට දුනවා, හිතවිලි වලට දුනවා. එතකොට ਵਿਚාරය කිරීමක් වශයෙන් විමසා බැලීමක් වශයෙන් අර ආපු අරමුණ දිගේ රස බලන්න ගියාම හිත පිටපොට දුවනවා. පිට අතුරු පාරවල් දිගේ දුවනවා. ඉතින් ඒක ධ්‍යාන සමාධින වෙලාවෙදිම අඩුයි. නමුත් ධ්‍යානයේ මැදක් අගට යනකොට ධ්‍යානයේ ආධිනව මතකයි. ආධිනව තමයි ධ්‍යානෙ තමයි නමුත් ධ්‍යානයක තිබිය යුතු නැති ආකාරයට හිත අරමුණ පිටපයි. පිටපැනු අරමුණ දිගේ රස විඳිනවා. එතකොට මේක නිතර නිතර දකින්න කෙනාට ධ්‍යාන භාවනා ක්‍රමේ සමතේදී කියනවා මේ පළවෙනි ධ්‍යානයේ තියෙන ධ්‍යානාංග පහෙන් විතක්ක ਵਿਚාර දෙක වර එක පාලනයෙන් ගිලිහෙනවා. වර එක දඩබ්බර වෙනවා. ඒ නිසා මට බැරිද මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධ්‍යානයට යන්න කියලා ඒ කෙනා පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානයේ ඉඳලා දෙවෙනි ධ්‍යානට යන්නේ බුද්ධ අධිෂ්ඨානෙන් නෙවෙයි පළවෙනි ධ්‍යානයේ ආදීනව දැකලා. ඒ ආදීනව දකින්න නම් පළවෙනි ධ්‍යානයේ ඉන්න පුළුවන් තරම් කල් ඉන්න ඕන. අපි ධ්‍යානෙ බෑ කියන උපකල්පන හිටියොත් බෑකට අධිෂ්ඨාන වල සමවදිනකොටම විතක්ක ਵਿਚාරල කිසියම් කලබලයක් නැහැ. බොහෝම කීකරයි. බොහෝම හොඳට අරමුණේ කාන්දා ශක්තිය අල්ලගෙන යනවා. ආකර්ෂණ ශක්තිය තියෙනවා. ඔපේ භාග විනාඩි 45 පැන්නට පස්සේ ඉඳලා හිටලා විතක්කය අරමුණෙන් පිටපණ. එහෙම විචාර බුද්ධියට ගියාට පස්සේ ਵਿਚාරේ නෙවෙයි සිද්ධ වෙන්නේ අවිචාරය. අවිචාරවත්ව හිත පිටපණ. එතකොට යාට සිද්ධ වෙනවා මේ හිතුවක්කාරකම් කරන විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධ්‍යානට යන්න නැත්නම් මට මේ කරදරේ නෑ නේ කියලා. ඒ නිසා එතන මේ පළවෙනි ධ්‍යානය හොඳට වශී කරන බවත් බුලුවන් තරම් හිතේක පුහුණු කරන බවත් පුහුණු කරනකොට විතක්ක ਵਿਚාර දෙක පහළ වෙන එක එයාගේ දෝෂයක් නෙවෙයි. චිත්ත නියාමයක්. ඒක නියාම ධර්මයක්. ඒ දේ නොවුනොත් එයාට දෙවෙනි ධ්‍යානෙ යන්න බෑ. ඉතින් මේක මේ විදිහටම විපස්සනාවට දැම්මොත් අපි යම් කිසි වෙලාවක හුඟක් භාවනා කරලා කරලා කරලා ආසද්වස සංසිද්ධිතන්ට එනවා. සඳහන් පස්සේ එතෙන් එනකොට ඊට ඉස්සෙල්ලා ඇත්තටම කියනවනම් බයක් චකිතයක් නීරසකමක් ඒක ආකාරයට ගොඩාක් අතුරු අවුල් පහස හරහා තමයි කිහිල්ලෙලා තේරුම් අරගන්නේ මේක වටින තැන මේක විශ්‍රාමයක් මේක හුදකලාවක් නමුත් මේ හුදකලාවේ ඉන්නකොට ඉබේම යෝගාවචරයට තේින්න පටන් අර ගන්නවා කවදාකවත් නැති හිතා ගන්න බැරි හිතේ රාශියක් එන්න පටන් ගන්නවා එතකොට යෝගාවචර කල්පනා නම් මේ මම මට කිසිම සම්බන්ධයක් නැති හිතන්න බැරි හිතවිලි જાති එන්න පටන් ගන්නවා. ඒ ඒ හිතවිලි නිසා යහගේ හිතේ තිබුණ සාන්තිය යටගත විවේකයෙන් පිචිසුකෙන් හත සුකුම සත්‍ය සංඥාව හෙල්ලුම් කරනවා. හැබැයි මේක හොඳ පැත්තකුත් තියෙනවා. යම් කිසි වෙලාවක යෝගාවචරයකට ඒ විවේකයේ ඉන්නකොට හිතවිලි බාධා කරනවා නම් යට කවදාකවත් නිින්දෙන් බාධා එන්නේ නැහැ. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය යෝගාවචර හරියට දන්නවනම් හිතවිලි වලින් බාධා වෙනවයි කියලා කියන්නේ ශක්තිය වැඩිකමින්, වීර්ය වැඩිකමින් වෙන එකක්. නිින්ද කියලා කියන්නේ ශක්තිය අඩුකමින් වෙන එකක්, වීර්ය අඩුකමින් වෙන එකක්. ඒ නිසා විතක්කේ තියෙනවා නම් නිින්ද නැහැ, නිින්ද තියෙනවා විතක්කේ නැහැ. ඒ නිසා හුඟ දෙනකොට සිද්ධ වෙන්නේ එක්ක නිින්දට වැටලා මොනවත් මතක නැති වෙනවා. එහෙම නැත්නම් අනිය කවදාකවත් කිසිම අදාළතාවයක් නැති පසුබිමට දාන්න නැති හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා කියලා. ඒ කෙනාට භාවනා නොකරනම් මතු නොවන જાති කරදරයක් එන්න පටන් ගන්නවා. ඒක ඒ යෝගාවචරය ආත්ම සංඥාවෙන් ගත්තොත් නිත්‍ය සුඛ සුභ සංඥාවෙන් ගත්තොත් පශ්චාත්තාපය. මේ ලස්සනට භාවනාව නිකන් නිසල විලක් වගේ තිබිච්ච හිත ටික වේලාවක් කියලා කියන්න බැරි හිතා ගන්න බැරි විදිහ හිතවිලි වලින් කලබෙන්න පටන් ගන්නවා. ආන්නේ වෙලාදී යෝගාචරයට හරියට අඳුනගත්තොත් මේ තමයි විතක්කය නාන ආරමුණු දිගට හිතේ පිහිටන ගතිය. මේක මේ චිත්ත නියාමයක්. සමත භාවනාවේ නම් අපි මේකෙන් තොර වූ දිවිනි ධ්‍යානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. විපස්සනා යෝගාවචරයට තියෙන්නේ මේක මගේ දෝෂයක් නෙවෙයි. මේවා ආගන්තුක හිතිවිලි, මේවා අසම්පජාන මනෝ සංඛාර. ඒ නිසා මේවා මේවට සිත සලා ගන්න නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව, ඒ හිතිවිලි කෙරෙහි උපේක්ෂා වීම මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මේ කර ගන්න නැතුව ඉන්න එයාට ඒ උපදේශ මතක් වෙන්න ඕනේ. උපදේශ ලැබෙන්න ඕනේ. උපදේශයෙන් ආඩ්‍ය වෙන්න ඕනේ. ආයක ලෑස්තිලා යන්න ඇත්තට ගියාට පස්සේ හිතවිලියා කියලා චෝදනා කරන්න දෙයක්වත් නෑ. මොකද ඒක ධර්ම නියාමයකට හිතවිලි එන්නේ. නමුත් හිතවිලි නිසා නිදිමත නැති බව තමයි වාසියට ගන්න පුළුවන්. නමුත් ඒ හිතවිලි ප්‍රතික්‍රියා නොකර ඉන්න ඕනේ. ඒ හිතවිලි මම මාගේ කියා ගන්න තු හිටියොත් ඒකේ කරදරේ දුරුවන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එන හිතවිලි දිගේ මෙහෙවෙච්ච විචාර බුද්ධියක් වැඩ කරන්න පටන් ගන්න. විචාරයක් නෙවෙයි අවිචාරයක් කියන්නේ. නමුත් එයාට වළක්වා ගන්න බැරුව හිතවිලි දිගේ නිකන් ඇදගෙන යන ගතියක්, කාන්දම් ගතියක් කියනවා. එයා දැනගන්න ඕනේ මේ හිතවිලි මගේ කියා ගත්තොත්, මම කියා ගත්තොත්, මගේ ආත්මේ කරගත්තොත් පමණයි මේ හිතවිලි ਵਿਚාර බුද්ධියට ලක් වෙන්නේ. හිතවිල්ල හිතවිලි එනකොටම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියනවා නම් කවදාකවත් හේතුවිලි මත පශ්චාත්තාප වීමක් හෝ ආඩම්බර වීමක් වෙන්නේ නැහැ. එනිසා විතක්කය කියන තැනදීම අල්ලගන්න පුළුවන් නම් ਵਿਚාරයට ඉඩ යන්නේ නැහැ. නමුත් කාටවත් බෑ මේ දෙක අංග සම්පූර්ණ එනකොට අල්ලන්නේ නිසා සමානට යම් යම් හිතවිලි දිගේ දිගට යනවා සමහරව හිතනවා දැන් මේක විශේෂ ඥාන පහළ වෙලයි කියලා විශේෂ ධ්‍යාන පහළ වෙලයි කියලා විශේෂ අභිඥා පහළ වෙලයි කියලා මොකද හිතා ගන්න බැරි විදිහට අල්ලගත් නාලිකාව දිගේ ලස්සන කර්ම කාරණා තේරෙන්න පටන් ගන්නවා. වහන්න නාලකෙවත් පේනවා. ඒ කොයි එක හෝ මේ විතක්ක ਵਿਚාර දෙක තේරුම් අරගෙන මේකට ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි විපස්සනා කරන්නේ. සමතදීන කරන්න මේක නැති දෙවෙනි ධානය ලැබේවා කියලා කියන අදිෂ්ඨානයෙන් පස්සේ නැවතත් අරමුණු පරිකර්ම කරනකොට දෙවෙනි ධානය යනවා මේකෙදි කරන්න පුළුවන්. මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කටයුතු කරන්න එක දවසකින් බෑ. හරියට ලෑස්තිලා ගිහිල්ලා උපදේශය මතක් වෙලා කරනකොට ඒක නිවැරදි ඒකාන්තයෙන්ම හරියට උත්තරයක්. ඒ නිසා ටික කාලයක් ගියාට පස්සේ මේ හිතවිලි තිබුණට හිතවිලි වලට වෙහෙස නොවෙන ගතියට විතක්ක විජේ කියලා කියනවා. විතක්ක විජේ කියලා කියන්නේ හිතවිලි නැතිකම නෙමෙයි. ඒ හිතවිලි තියේදී යන්න පුළුවන්. ආන ඒක යෝගාවචරයා භාවනාවෙන් ගන්න එකක් නෙමෙයි. ඒක සුත්තමේ ඥාණයෙන් ගන්න එකක්. හරියට චින්තාමය ඥාන යෙදවීමක් ප්‍රත්‍යක්ෂ කරන්නේ හිතවිලි තිබුණාට ගණන් කරන හිතන රක් කරගන්න ගත්තොත් හිතවිලි අපිට කරදර කරනවා වද කරනවා. හිතවිලි තිබුණාට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන ගත්තාම හිතවිලි එතන එතනම ලොක් වෙන්න පටන් ගන්නවා. එතන එතන වඳ වෙන්න පටන් ගන්නවා. ඒ හිතවිල්ලම එනකොටම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එක අල්ලගන්න පුළුවන් වුණොත් ඒ හිතවිලි මතින් විමසුන්නුවණක් හෝ ධම්ම විචේ කියන විදිහට කරුණු කාරණා සලකා බැලීමක් හෝ විචාර බුද්ධියක් යන්නේ නෑ. එයා දන්නවා ඒකෙන් ලැජ්ජාවටපත් වෙනවා. පිළිකුලටපත් වෙනවා දුකක් කරගන්නවා. මේ හිතවිලි වලින් තොරන් ගන්න යන නරකයි. මේක දිගේ හැත් බැඳගෙන යන්න නරකයි. ඉතින් එනකොටම අල්ලා ගන්න ඕනේ කියලා මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර අර ඇති විවේකය අරමුණකින් එහෙම නැත්නම් නිමිත්තකින් දන්න දෙයකින් තොර කරගත්ත හිත ටික වේලාවක් යනකොට සාමාන්‍ය තියෙන ගොවිපලක වැවෙන තනකොළ වගේ මේ විතක්ක ਵਿਚාර වැඩෙනවා ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් ඒකෙන අර ලබාගත් විවේකී අර විස්රාමයේ අර හුදකලාව වඩා සියුම් තත්ත්වයටපත් කරගන්නව නම් ඒ සියුම් තත්ත්වය හරියට ප්‍රථම ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට ගියා වගේ ඒ කෙනාට අර ඇතිවෙච්ච විවේකජ පීතිසුඛ විවේකජම් පීතිසුඛං සුක්ඛම සත්‍ය සංඥා වෙනුවට සමාධිජං සුක්ඛම සත්‍ය සංඥාව කියන එක පහළ වෙනවා කියලා ධ්‍යාන කතාවේදී පොට්ටපාද සූත්‍රයේදී සර්වත්‍ංචේ සඳහන් කරනවා. විවේකජම් පීතිසුඛං පීතිසුඛං සුක්ඛම සත්‍ය සංඥී කියන පළවෙනි ධ්‍යානය සංඥාව ගෙවම් කරමින් එයාට සමාජිත පීචි සුඛ සුඛම සත්‍ය සංඥා පහළ වෙනවා යම් චිත්තක්ෂණයක මේ සමාධිජ පීති සුඛ සුඛම සත්‍ය සංඥා පහළ වෙනවා නම් එයාට ඒ චිත්තක්ෂණයේ විවේකජම් පීති සුඛං සුඛම සත්‍ය සංඥා ප්‍රතිස්ථාපන වෙනවා විවිධ විදිහට කියනවනම් එකම හිතකින් පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ දෙකම ඉන්න බෑ පළවෙනි ධානයේ ඉඳලා ඒකේ ආධිනව දැකලා ඒක ප්‍රහාණය කරාට පස්සේ තමයි දෙවෙනි ධානය කියන සමාජිතම් පීති සුඛං සුඛම සත්‍ය සංඥාවට එන්නේ. ඒ මේක මෙහෙමම මම මේ උත්සාහ කරන්න හදන්නේ සමාජ කරන්න විදර්ශනාවට. පළවෙනි ධාන දෙවෙනි ධාන තුන්වෙනි ධාන කතාවක් නැහැ. අපි යම් වෙලාවක අරමුණ සියුම් කරගෙන ඒක ඉන්නකොට ඒ යෝගාවචක ඒක හුරු කරන්න කරන්න කරන්න ඒ විවේක වෙච්ච හිතේ අයාලේ යන හිස් හිතවිලි වගේක් බොල් හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා. ඒකට හේතුව මොකද? ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අරමුණු වෙන්නේ නැහැ. එනමුත් ඒ ආයතන ඇරලා තියෙන නිසා හිත ඇතුළේ තිබිච්ච හිතවිලි ඒ වෙලාවේ ගොජ දාන්න පටන් අර ගන්නවා. තුවාලකේ සරව එළියට එන්න වගේ. නමුත් ඒ සරව එළියට එන්න දෙනවා මිසක් තුවාලේ වහන්න නරකයි. එළියට එන එක හොඳයි. ඒකෙන් ඇත්තටම හිතා ගන්න පුළුවන් ඒ වයන විතක්කේ හරහා විශේෂයෙන්ම හිත සංසිඳුණට පස්සේ නිවිතක් හැරෙනවා අරහා මමයා කියන්නේ මොකාද කියන එක. අපි එලිපට ඉන්නකොට තියෙන විතක්ක ਵਿਚාර සම්පූර්ණ රංගපෑමක් තියෙනවා. අතනදී නෑ. අතන සහජෙමයි එන්නේ. මම මට නිින්ද ගියොත් මට ක්ලාන්ත වුණොත් මර චිත්තක්ෂණේ පාත්‍රනොත් මෙන්න මේ වගේ හිතවිලි එන්න ඉඩ තියෙනවා කියන එක දැන් භාවනාදී එන්න පටන් ගන්නවා. ඒක ගණන් ගත්තොත් එහෙම නැවත ආත්මයක් ලබලා දෙනවා. භාවයක් ඇති කරනවා. නමුත් ඒක නියමොත්තුම කඩනවා වගේ නැවත භාවයක් ඇති නොවන ආකාර නැත්නම් ਵਿਚාරයට ඉඳ නොතබ එනකොට මේ හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කිව්වනම් අර විවේකජම් පීති සුඛං සුඛම සත්‍ය සංජී වෙනුවට සමාජිතම් පීති සුඛං සුඛම සත්‍ය සංඥාවක් ඇති වෙනවා ඒක හරියට අර තිබුණටත් වැඩිය උද්දකලාව වැඩිවීමක් වෙනවා ඒක. තිබුණටත් වැඩිය විවේකයේ ගැඹුරක් වෙනවා. තිබුණටත් වැඩිය විස්රාමය බුද්ධියට සින්න වෙන ගතියක් එනවා. හිතවිලි නැතුව නෙවෙයි හිතවිලි තිබුණට සැලෙන්නේ. කල්පනාවල් මෙනෙහි කරන ගතිය කමෙන්ටරිස් දබල් හීනමානව නැතුව නෙවෙයි අඩහීන වගේ යනවා. නමුත් එකක්වත් Taman මගේ කියාගන්නේ මම කියාගන්නේ ආත්මේ කියාගන්නේ මේක ඇත්තටම කියනවා මේ පළවෙනි ධානයේම සිද්ධි කිරීමක් තමයි දෙවෙනි ධානයට යන්නේ. ඒ වගේම තමයි යම් වෙලාවක අරමුණ ගෙවම් කරලා ඇති කරගත්ත මේ විස්රාමයේ හරහා ඒක නැවත නැවතත් ලක්ෂ වාරයක් කරනකොට ඒක ඇතුලේ වරින් වර මතුවෙන මේ තනකොළ දෙසරයක් තුන්සරයක් උදුරලා දාන්න වෙනවා. මම මේ උදුරලා දානවා කියන එක අදහස් කරන්නේ තනකොළත් එක්ක වෛර කරනවා කියන එක නෙවෙයි. සාමාන්‍ය භෝගිකයට විසි වපුරවට පස්සේ ඒ භෝගයටත් එක්ක සමසම වගේ තනකොළට පහළ වෙනවා. ඒතර ගොවිය අතුරුයක් කෑමක් කියලා එකක් කරනවා. තනකොළ ගලවලා භෝගේ ඉතුරු කරනවා. ඉතුරු කරුවට පස්සේ භෝගේ පොළොව වසාගත්තට පස්සේ තනකොළ වතාවක් එනවා. ඒක අයින් කරුවට පස්සේ භෝගේ වහ ගන්නවා පොළොව. ඊට පස්සේ තනකොළ එන්නේ නැතුව යනවා. ආන්නේ වගේ පළවෙනියට අපි කරන්නේ යම් තනකොළ ටිකුත් ඇතුව භෝගයටත් පැල කරගන්න. ඒක අපි කියමු මේ වෙලාවේදී විවේක ජම්පීති සුඛම් සුඛම සත්‍ය සංඤ්ඤය කියලා. ඒකේ බලහන් ඉන්නකොට පේනවා අර තනකොළ භෝගයට වැඩි ආක්‍රමණශීලී. ඒ නිසා තමන්ට තනකොළේ අයින් කරන්න වෙනවා භෝගයට තැන අරන් දෙන්න. ඒකට කියන අතුරු යත්‍යම කියලා අපිට ඔය කුෂිකර්ම උගන්වන දෙයක්. ඉන්ටර් කල්ටිවේෂන් කියලා. අන්න අතුරුත්‍යම කියන්නේ භෝග වලේ ඉතුරු කරලා තනකොළ පැලේ අයින් කරන. මේකට කියනවා සමාධි අනුග්‍රහිතය කියලා. සමත අනුග්‍රහිතය කියලා මේකට කියනවා. අන්නේ වයින් කරාට පස්සේ භෝගෙට හොඳ ඉරේලියක් ලැබෙනවා. පොහොර ටික ලැබෙනවා. ඒකෙන් පොළොව වහගත්තට පස්සේ ආය තනකොළ එන්නේ නැහැ. ආවත් භෝගයට හානි කරන්නේ. අන්න වගේ එන මේ විතක්ක සහ ਵਿਚාර කියන දෙක බාහිරගෙන පශ්චාත්තාප වෙනව වෙනුවට මේක ගණන් නොගෙන සිටීමෙන් අතුරු යෑමක් කරනවා නම් එහාට ඊට වැඩිය ගැඹුරු විවේකයක් හුදකලාවක් විස්රාමයක් ලැබෙන්න ලබා ගන්නවා එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කොහෙන් හොයලා දාපුවත් වචනයක්ද මන්ද මේකට විතක්ක විදේ කියලා කියනවා. මම දන්න විතක්ක එනවා. මේ චෝදනා කරන්නත් එපා. නැති හිතක් බලාපොරොත්තු වෙන්නත් එපා. අන්නේ විදිහට ප්‍රතාපවත් විදිහට තේදවත් විදිහට ලෑස්තිලා ගියොත් මේ විතක්ක ਵਿਚාර දෙක අයින් කරන්න පුළුවන්. අන්නේ විදිහට යම් කිසි කෙනෙක්ගේ විවේකජම් පීති සුඛං සුකුම සත්‍ය සංජීව ඒක අතරමැදි අවස්ථාව දැනගෙන ඊට වැඩිය ශ්‍රේෂ්ඨයි සමාජිතම් පීති සුඛං සුඛ සත්‍ය සංඥාව කියලා අතෙන්ට ගිහිල්ලා ඒකේ විතක්ක ਵਿਚාර පිළිබඳව පරිචයක් ලබා ගැනීම විවේක සමාජිත පීති සුඛය ගත්තට පස්සේ ඒ යෝගාචර තියෙනවා මේක අර පළවෙනි தත්වෙම නැවත නැවත කොහොණු කිරීම හරහා වශී කිරීම හරහා සිද්ධි කිරීම හරහාම තේරුම් ගන්න ඕන දෙයක් ඒක එතෙන්ද ගියේ නැති කෙනාට කොහොමඩක්වත් කියලා දෙන්න බෑ ඒ සංඥාව දෙන්න බෑ. සංඥාව තියෙන කෙනාට මේ ප්‍රශ්නේ මතුවෙන්න ඉඩ තියෙනවා මතුවෙනවමයි. අන්න එතෙන්දී මේ සංඥා කතාව හරහා මේ විවේක දම්පීච සුඛම් වෙනුවට සමාජී දම්පීච සුඛම් වෙන්න නම් විතක්ක විජය කරන්න වෙනවා. මේ අයාලේ පහළ වෙන හිතවිලිත් එක්ක රණ්ඩු කරන ගතිය අයින් කළා දාලා ගණන් නොගෙන සිටීමෙන් යන්න පුළුවන් තරක් වෙනවා. අන්නේ විදිහට ඒ සමාජිතම් පීති සුඛං එක ගියාට පස්සේ ඒ යෝගාවචරයට මේ සුඛය මෝ ප්‍රකට වෙනවා ප්‍රසිද්ධ වෙන්න පටන් අර ගන්නවා ඒ නිසා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උපේකජම් පීති සුඛං කියන විදිහට මේ ඇතිවෙච්ච සුඛය එළිබැඳීමකට නැත්නම් මේ සුඛයට ඇලෙන ගතිය කාම සුඛල්ලි කාම යෝගී කියලා එකක් තියෙනවා. සුඛයට ඇලී ගන්න ගැතිය තමයි කාම සුඛල්ලි කාම කියන්නේ. මේක හැබැයි කාමේ නෙවෙයි. නමුත් ධර්මමය සුඛයක්. අන්‍ය සුඛයට වඩා හොඳයි. සුඛයත් ඇති දුකත් ඇති උපේක්ෂාව කියන එක ගෝ ගැඹුරක්. කාමයේ අතහැරලා විවේකී ලැබුවා. විවේකී අතහැරලා සමාධිය ලැබුවා. සමාධිය හම්බෙච්ච සුඛයට වඩා සුඛත් නැති දුකත් නැති උපේක්ෂාව හොඳයි කියලා කියන එක ඒක විකිනෙන බඩුවක් නෙමෙයි. ඔලට දැම්මට කවුරුවක්වත් ගන්න නැහැ. මොකද ඔක්කොටම ඔල්ලා තියෙන්නේ මේ සුඛයට ඇවිල්ලා නතර වෙන්නේ. නමුත් ඉන් ඉදිරියට ගමනක් නැහැ මේ සුඛේ නතර වුණොත්. ඒ නිසා සුඛේ වෙනුවට උපේක්ෂාට එනවා කියන එක තමයි බුදුරජාණන්සේ දෙවෙනි ධ්‍යානලා තුන්වෙනි ධ්‍යාන යනවා වගේ කියන එක. විතර පෙන්නන. ඒ නිසා මේ යෝගාවචරයට මේ ඇතිවිච්ච සමාජිත පීචි සුඛේ වෙනුවට මේ සුඛය නැත්නම් සුඛයක් නැති දුකක් නැති උපේක්ඛජම් පීති සුඛං උපේක්ඛජම් සුඛම සත්‍ය සංඥාව කියලා ඉදිරිපත් කරන මේ தত্ত্বය මම මේ තාමත් යන්නේ සමත ධ්‍යානයකට බුදුජානනාංශ පෙන්නපු ධර්ම කොටසයක් සමාන්තරව විපස්සනාට යොදන්න පුළුවන් අවස්ථාව ගැන එකඟතාවයක් උපකල්පනයක් මත අන්න ඉතින්දී යෝගාවචරයට මේ ඇතිවෙච්ච සුඛයත් తాවකාලික දෙයක්. මේ తాවකාලික දෙයට බැඳුනට ඒක හිතින්නේ නැහැ. හොඳම දේ තමයි ඒක ඊට වඩා සුකුම දෙයකින් ප්‍රතිස්ථාපනය කරන්න වෙන නිසා බුදුසසුන්ච යෝජනා කරනවා සුඛස්සච පහන දුක්ඛස්සච පහන උපේක්ඛජම් පීති සුඛං උපේක්ඛජං සුඛම සත්‍ය සංජීය සඳහා මේ සුඛය කැප කරන කැප කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට විපස්සනා ගමනේ ලකු ඉදිරියක් ලැබෙනවා. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා භාවනාවේ ඉන්නවා. හැබැයි ওই කියන පිං නැහැ. ඉස්ලාම භාවනා කරන පිං ලැබෙනවා නැත්නම් දාන දෙනවා පිං ලැබෙනවා සීලයක් රැකවම් පිං ලැබෙනවා සමාධි වෙච්චාම් පිං ලැබෙනවා. දැන් ඒකවත් නැහැ. භාවනාවේ ඉන්නවා අවදි බවක් දන්නවා. අරමුණකුත් නැහැ. කියා ගන්නත් බෑ. හැබැයි අවදි බව අවදි බව තියෙනවා මේක හොඳයි කියන්නද නරකයි කියන්නද කියනවනම් හොඳයි කියන්න තියෙන සුඛය තියෙන නිසා. දැන් මුද්‍රජන්ස් කියනවා සුඛයත් පාවා තියලා සුඛයත් නැති දුකක් නැති. උපේක්ෂාවට යන්න ගියාට පස්සේ හිත කියනවා දැන් නිකමෙක් කියලා. හිත කියනවා කිසි රසයක් නැහැ කියලා. හිත කියනවා මේක නම් ඔච්චර මේ වටින දෙයක්ද කියලා. සුඛීර පණ්ඩුවක් කරන තාක්කන් මේ හිතට හේතු කරනු ගන්නන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්ද ඒ සුඛත් නැති දුකත් නැති උපේක්ෂාවට හිත දාන්න යොමු වෙනවා කියන එක සංසාර බය පමණක් දන්නේ නැත්නම් සංසාර බය හොඳට තේරෙන්නේ සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන සංඥාවරා විස්තර කරන මේ බුදුහාමුදුරගේ ක්‍රමේදී තේරුම් අරගෙන හිටිය පමණක් ඒ කෙනාට මේ ඇතිවිච්ච මේ සුඛේ පෙන්වන්න බුදුරජාණන්සේ ඇතුළත නතර වීමක් විදියට. භාවනාදී හම්බෙච්ච හොඳ ප්‍රතිඵලයක් වශයෙන් ඒක අල්ලා ගැනීම ඇතුළත නතර වීමක්. පිට නතර වීමක් විදියට පෙන්වනවා කාමෙට බහින එක, එළියට යන එක, එළියේ වයින් කරලා මේ ඇතුළේ සුඛය ආවට පස්සේ ඒකත් නතර වෙන්නේ නැතුව සුඛයත් දුකත් දෙකම නැතු උපේක්ෂාවට යන්න පුළුවන් නම් ඒකේ නාට උපේක්ඛාකෝ සුඛම උපේක්ඛා සුඛම සංඥාවට යන්න ඉතින් එතෙන් ගියාට පස්සේ තමයි යෝගාවචරයට තේරෙන්න පටන් අරගන්නේ අනිකුත් සීල ආගම් සහ බුදුජානනාංශයේ ඉදිරිපත් කරන කතරදී මේ සංඥාවත් උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා මිසක් ඒ එකම දෙයක්වත් ලැබ ගන්නේ නෑ එකම දෙයකට බැස ගන්නේ නෑ එකම දෙයකින් ආඩම්බරය කරගන්නේ නෑ ඒක පාවිච්චි කරන්නේ ඊගාවයක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පමණයි ඒ නිසා කෙනෙකුට පුළුවන් වුණොත් මේ උපේක්ෂක සුකුම සුකුම සත්‍ය සංඥාව ඇති කරගන්න ඒ පුද්ගලයාගේ ආගම පිළිබඳව තියෙන හැඟීම හැලෙනවා. ඒ පුද්ගලයාගේ මේ සදාචාරය පිළිබඳ තිබුණු අගයන් ආඩම්බරයෙන් හැලෙනවා. පින්නද, අවද, කුසලයේද මේ කියන මොනවත්ක්ම හැම දෙයකින්ම කරන්න හදන්නේ මේ හිත වෙහෙසටපත් කරන එක විතරයි මොනවත්ක්ම නැති එක හොඳයි කියන මේ උපේක්ෂාවට ගියාට පස්සේ තමයි රණ්ඩුවක් නැති විරුද්ධ පක්ෂයක් නැති එතකට හිත වැඩේ. එතෙන්න යන කම්ම මේ ද්වේතාවයේ බලපාන. ජය තියෙන්නේ පරාජයයි වෙන්න. සැප තියෙන්නේ දුකයි වෙන්න. ආයස නැති වෙන්නේ යසස ලැබෙන්න. ලාභේ තියෙන්න ඕනේ අලාභේ දුර වෙන්න ඕනේ කියලා මේ හටන මේක තියෙන තාකල් අපි පත්තු කරපු හස්කුරක් වගේ චෝස් ගන්න දුවන එක තමයි කියන්නේ. නමුත් මෙතන මේ උපේක්ෂාට ආවට පස්සේ ඒ එළවම ඒ මාර බලවේගය ඒ කෙලස් 10 සංසිඳෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව ඒ තරම්ම අගය කරන නිසා. ඉතින් මෙතනදී තමයි අපි අර දවල් සාකච්ඡා කරා වගේ ඉදිරියට යෑමේ තියෙන නව නිර්මාණ ශිල්පය ප්‍රගතිශීලීත්වය ඒ ඉදිරියට යන්න ඕන ගැම්ම නිකන් මොට වෙනවා වගේ එකක් කාම ලෝක පැත්තෙන් බලනකොට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කියන ලෝකායත විශ්යන් පැත්තෙන් බලනකොට සිද්ධ වෙනවා. නමුත් ඒ ඕන දෙයක් අපකල තමයි දෙනවා මේ උපේක්ෂක සුකුම සත්‍ය සංඥාවට යන්න පුළුවන් නම් ඒ මනුස්සයා ස්වභාවයෙන්ම ආධ්‍යාත්මිකයි. හැබැයි මනුස්ස අත්දැකීම් සහිතයි. මනුස්ස අත්දැකීම් තියෙනවා. ඒක මතක් කරලා දෙනවා නිින්ද ගිල්ල නැති බව, මැරිලා නැති බව. මේක ශික්ෂාවකින් උපයෝගයක් බව. නමුත් ඒක මේ ආධ්‍යාත්මය කියන එක නැත්නම් මේ චිත්ත ප්‍රවෘත්ති, සුද්ධ චිත්ත ප්‍රවෘත්ති කියන එක එච්චරම දුර්ලභ දෙයක් නෙවෙයි. නමුත් අපි අගය කරන්නේ නැති නිසා, අපේක්ෂාව අගය කරන්නේ නැති නිසා මේ ජය ඉල්ලනවා, යසස ඉල්ලනවා, ලාභය ඉල්ලනවා, සුඛය ඉල්ලනවා. ඒ නිසා මේ අන්තභාග පැත්තකට බර වෙච්ච චපල චක්‍රය කරකවෙනවා. කවදා උපේක්ෂාට ගියාට පස්සේ මේක අනන්තය දක්වා වෙච්ච ඍජු පිටකට වැඩෙනවා. නමුත් ඒක නෙමෙයි සර්වඥාන්සේ මෙතන ප්‍රධානම දේ වශයෙන් පෙන්වන සර්වඥයන් සඳහන් කර තිනවා මේ උපේක්ෂාවත් අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. චතුත් ධ්‍යාන දාගන්නේ. තුනේ ධ්‍යානදී තියෙන මේ උපේක්ෂක සුඛම සත්‍ය සංඥාවත් චතුත් ධ්‍යානට යනකොට දුක්ඛස්සච පහනා සුඛස්සච පහනා සපතුක් දෙකම අතරලා අදුක්කම සුඛ වූ ඒ කියන්නේ උපේක්ෂාවයි අදුක්කම සුඛය කියන දෙක අතර සර්වඥාන්සේ වෙනසක් දක්වනවා. උපේක්ෂාවට වැඩිය අදුක්කම සුඛය ඊට වඩා බොහොම සූක්ෂම දෙයක් විදිහට එතෙන් ගිනිච්චට පස්සේ තමයි ඒ කෙනාට මේ එහාට මෙහාට ගලන හරස් ප්‍රවාහ වලින් කසාගෙන යන්නේ නැති අර ධම්මටිච්චිය කියලා අපි ඉස්සලා ඉගෙන ගත්ත වචනේ ධර්මයේ තහවුරුකම දුර තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට කාම සංඥාව අපි විවේකජම් පීති සුඛං සුඛම සත්‍ය සංඥා ප්‍රතිස්ථාපනය කරනවා. කාම සුඛේ තියෙන තාක්ක කවදාකවත් මතක තියාගන්න ඕනේ ඒ චිත්තක්ෂණේ විවේකජම් පීති සුඛං සුඛම සත්‍ය සංඥාව නැහැ. ඒ විවේකජ පීති සුඛේ සහිත සුඛම සත්‍ය සංඥාව ඉෂ්ඨිර නිත්‍ය සුඛ සුඛ එකක් නෙවෙයි. ඒක ලැබෙන්නේ ඊට එහා තියෙන සමාජජ පීචි සුඛ සුඛම සංඥාට යන්න වේදිකාවක් කරගන්න විතරයි තියෙන්නේ. සමාජජ පීචි සුඛ සහිත සුඛම සත්‍ය සංඥාට ගියාට පස්සේ ඒක ඉච්ඡිත එකක් නෙවෙයි. ඒක තියෙන තාක්කල් විවේකජ පීචි සුඛ සුඛම සත්‍ය සංඥාට ඉන්න බෑ. ඔන්න මෙතන ඉන්නේ නැතුව මේක වේදිකාවක් කරගෙන උපේක්ෂක සුකුම සංඥාට යන්නේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ මේක ප්‍රතිස්ථාපනය කරන උපේක්ෂා. එතකොට උපේක්ෂාව අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මේන මේ විදිහට ඉදිරියට යෑම රූප ධ්‍යාන හතර දිගේ යෝගාචරයේ හිත ඉදිරියට යන ගතියක්. නමුත් හොඳට විස්තර කරලා බලනකොට පේනවා අත්දැකීමට සම්බන්ධ කරලා බලනකොට ධ්‍යාන වශයෙන් උපචාර අර්පණ සමාධිය නැති වුණාට භාවනාවේදී ආනාපාන සතිය ගෙවිලා තමන්ට හම්බ වෙන මේ විවේකයේදී මේ එන එන දේවල් එන්නේ තමන්ගේ දෝෂයක් නිසා නෙවෙයි චිත්ත නියාමයක්. අන්නේ දේවල්ට ප්‍රතික්‍රියා නොකර ඉස්සල්ලාම සමාධියට බාධා කරන විතක ਵਿਚාර දෙකට ගෙවෙන්න ඇරලා ඊට පස්සේ සුඛයක් එනම ඒකටත් අල්ලා බදා ගන්න නැතුව ප්‍රේක්ෂාව දුක්කම සුඛයට යන්න පටන් ගත්තාම පේන්නේ ඒ ලැබිච්ච විවේකයේ කිඳා බැහිම මණ්ඩි බෙදිල්ලක් ගැඹුරකට යamak විදිහට තමයි තියෙන්නේ මේක ගොක් වෙලා යන වැඩක්. නමුත් මේ භාවනාවේදී වාසියක් වෙන්න පුළුවන් විපස්සනාවේ අර මූලිකව පෙන්වන විවේකජම් පීචි සුඛං සුකුම සත්‍ය සංඥාවට ආපු කිනාට ඉදිරි ගමනේදී ඉදිරියට යන වැඩ පිළිවෙලේදී එකම දෙයමයි නැවත නැත කරන්නේ දහස්වර එකම දේ කරනකොට ඒක ඒකේ කෙල් ගහක් බිම දාගෙන පළවෙනි පතර ඇරියට පස්සේ ඊගා පතරක් තරපන් ඊගා පතරක් තරපන් ඊගා පතරක් තරපන් අරින්න අරින්න අරින්න මතුවෙන්නේ ඊට වඩා සූක්ෂම පතුරු අන්නේ වගේ විවේකජ පීතිසුඛේ සමාජිත පීතිසුඛේ ප්‍රතිස්ථාපනය කරන එක උත්තරී සුඛමයි ඒක උපේක්ෂක සුඛපසඤ්ඤ සංඥා ප්‍රතිස්ථාපනය ඊටත් දෙය සුඛමයි ඊට පස්සේ තමයි අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාට යන්නේ. එතකොට මේක යෝගාවචරයට සූදුවක් වෙන්න පටන් හැබ්බැහියක් වෙන්න පටන් ගන්නවා. ඉනේන දෙයට ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ ඇති සූරවීරකම් ක්‍රමශාවිදි තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා වැදගත්ම දේ තමයි අර කාම සංඥාව දුරු කරලා විවේකජ පීචි සුඛ සුඛම සංඥාව ඇති කරගන්න එක. නමුත් ඉදිරියට යන වැඩපිළිවෙලේදී ඒ ගමනේ යන කල්යාණ මිත්‍රන්ගේ ඇසුර එහෙම නැත්නම් ඒකට ලෑස්තිලා යන ගමන ඉතාමත් වැදගත්. නමුත් මූලධර්ම වශයෙන් මෙතන දා මූලධර්ම වශයෙන් පෙන්වන්න පුළුවන් වුණාට උගාක් වෙලාට දෙන ඕකම නැවත නැවත කරන්න කියන එකයි ප්‍රතික් අපේ සාමාන්‍ය දැන තියෙන අලුත් වචන කරන ප්‍රතික්‍රියා කරන්න නැතුව මේක මම මාගේ කියා ගන්න නැතුව නැවත නැවත කරනකොට අපි නොදන්න ගැඹුරකට යනවා. හැබැයි කොච්චර නොදන්න ගැඹුරකට ගියත් ඒ පරියන්කේ ඉන්න විතරයි ඊගව පරියන්කේ කරනකොට ආයසරයක් කාම සංඥාවෙන් පටන් ගන්නවා. කාම සංඥා ප්‍රතිස්ථාපනය කළ විවේකජ පීචි සුඛ සුඛම සත්‍ය සංඥාට එනවා. ඉතින් ආවට පස්සේ Tamanට අද පරියන්කේ සාර්ථක වට ලකුණු ලැබෙනම අර ඊයේ ගිය ගමනේ යන්න ඕනේ. ගිවම් කරන ගිවම් කරන යනකොට යනකොට ඒ ඉතේ ඒ මාර්ගයේ සූරකම හුරුබෝධිකම ඉන්න පටන් ගත්තාම යණ යන වාරයක් පාසා ඒකේ තියෙන පාණ්ඩිත්‍ය එහෙම නැත්නම් ඒකේ තියෙන පරිචය අත්දැකීම දිනු වෙන පටන් ගන්නවා. ඒ නිසා ඒ කොටස සාමාන්‍යයෙන් කියනවා අර සුකුම සත්‍ය සංඥාව ඇති වුණාට පස්සේ ඉතුරු කොටස කොරන්න තමයි අරන්නේ ගත වෙන්නේ කියලා වැදගත් ඊට පස්සේ තමයි ගහක් වලට යන්නේක ශූන්‍යagaraට යන්නේක මොකද යාට තේරෙනවා එමෙ ඉන්න කෙනාට නැවත කාම ලෝකෙට යනවයි කියලා කියන එක හොතලා ඇඟ පිරිසුදු කරගෙන ආය මඩට බහිනවා ආය ගාලකට ගිහලා ගොමත ගන්නවා එيشා පුළුවන් තරම් එයා තුළ ඒ කාම ලෝකෙන් අයින් වෙලා අර ලැබෙන විවේකය අරණ්‍යගත සුඛ මූලගත තත්ත්වයට යන්න පටන් ගන්නවා. ඒක අනුග්‍රහයක් වශයෙන් තියෙනවා. නමුත් යෝගාවචරගේ විනිශ්චය ශක්තිය ඇතුළත විනිශ්චය කිරීමේ ශක්තිය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ මේ කාම සංඥාව දුරුවන් කරලා විවේකජ පීචි සුඛ සුඛම සත්‍ය සංඥාව මට ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන දවසේ ඉඳලා එයා ප්‍රගතියක් බලනවා ඉස්සරහ බලනවා. ඉතින් මේ ධර්ම දේශනා කරන තමගේ වැඩමුළුවකින් අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් මේ යෝගාවචරණ අන්න ඔය කියන ධම්මට්ටිතිය මේකේ අයිතිවාසිකමක් උඹට තියෙන උඹට කළ හැක්කක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. ඉතින් අද ධර්ම දේශනාවත් ඇති වෙලා තියෙනවා නම් වෙන විශ්වාසයක් වැඩි කිරීමටත් නැති වෙලා තියෙනවා විශ්වාසය නැවත ඇති කිරීමටත් ඒකාන්ත හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා බලමු මේ පොට්ටපද සූත්‍රයේ සර්වචනාංශ අපි තව කොච්චරක් ඉදිරියට මේක සුද්ධ කරගෙන යනවද කියන එක අපි ඉදිරියට තියෙන ධර්ම මාර්ග ධර්ම දේශනාවලදී බලාපොරොත්තු වෙමු. අදට මේ පමණින් ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. ශිර දිනාගම නිර්වාණ සාරය. සාදු සාදු සාදු